සකනාසයේ දිව ශරීරයේ මනස මේ කියනවා සතර මහා ධාතුන් හැදුනා රූපයට තමයි බුදුරණන්ගේ රූපය කියන්නේ. ඒක මේ තමාගේ රූපය වගේම මේ ඇසට අරමුණු වෙන්නා වූ සියල්ලම රූප. මේ කනට අරමුණු වෙන්නා වූ සියල්ලම රූප. ඒ වගේ නාසයට දිවට මේ ශරීරයට මනසට යමක් අරමුණු වෙනවාද ඒ සියල්ලම එන මාත මේ ලෝකේ තියනා විරහඳ තාරකා බලාකුළු මහ පොළොව ගහකුළු සියල්ලම රූපයන් ගණිතයි වැටෙන්නේ. ඒතර මේ රූපයන්ගේ ස්වභාවය මොකද්ද? සතර මහා ධාතුන් තමයි හැදිලා තියෙන්නේ. දැන් මම පැවිදි වෙලා පැවිදිලා මගේ නායක ස්වාමීන් වහන්සේ ළඟ මම මාස දෙකමාරක් ඉඳලා මම එයා පැවිදි වුණේ යාගෙන් යම් අවසරයක් අරගෙන. එහෙනම් ඔබ වහන්සේ ළඟ මාස 3යි මම ඉන්නේ මට කැලේට යන්න අවසර දෙන්න ඕනේ කියලා. එහෙම කවදාකවත් කෙනෙක් අවසරයක් දෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ විනයක් පනවලා තිනවා අවුරුදු 5ක් නායක ස්වාමීන් වහන්සේ යටතේ ඉක්මෙන්න ඕනේ කියලා. නමුත් මහත්තයා මම එතකොට මේ විනය කියවලා තිබ්බේ නැහැ. මම එහෙම විනයක් තියෙනවා කියලා දැනගෙන හිටියේ නැහැ. මම දැනගෙන හිටියනම් කවදාකවත් ඒක අහන්නේ නැහැ. විනය දැනගෙන හිටියේ නැති නිසා මම නායක ස්වාමීන් වහන්සේට පැවිදි වෙන්න ඉස්සෙල්ලකෝ මම මාස 3යි ඔබ වහන්සේ ළඟ ඉන්න මාස 3න් පස්සේ මට යන්න අවසර දෙන්න ඕන කියලා. නමුත් උන්වහන්සේ මට විනය පැහැදිලි කළෙත් නැහැ. උන්වහන්සේ කිව්වා හරි ඔබට කැමති තැනකට යන්න අවසර දෙන්නම් කියලා. දීලා උන්වහන්සේ මං තන්තිරිමලේ පැවිදුනේ මාව අනුරාධපුරයේ CCTV බස් එකට නග්ගන වෙහෙන් වෙලාවේ උන්වහන්සේගෙන් බැහැරව යන්න උන්වහන්සේ මට මෙහෙම කිව්වා. ඔබ කොහේ ගියත් කමක් නැහැ. ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා. ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ කියලා. නමුත් ඒ වෙලාවේ මේ ධර්ම විනය දෙක ආරක්ෂා කරන් ජීවත් වෙනකොට මට ඒ ගැන එච්චර මොකද්ද කියලා හිතුන්නේ නැහැ. නමුත් මම ඊට පස්සේ කල්පනා කළා මොකද්ද මේ ස්වාමීන් වහන්සේ මට ධර්ම විනය දෙක ආරක්ෂා කරගෙන ජීවත් වෙන්න කියලා කිව්වේ කියලා. ඒතකොට මම ඒක කල්පනා කරනකොට මට ධර්මය කියන්නේ මේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය කියන්නේ මොකද්ද මේ ඇසත් ඇසට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්මය. මේ කනත් කනට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්මය. මේ නාසයත් දිවත් ශරීරයත් මනසත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ල ස්වභාව ධර්ම. එහෙනම් අත ධර්මයේ කියලා කියන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයේ ස්වභාවය මොකද්ද? සියල්ලම හැදිලා තියෙන සතර මහා ධාතු. සතර මහා ධාතුවේ ස්වභාවය මොකද්ද? අනිත්‍යයි කියන කාරණය. හැම වෙලාවෙම වෙනස් වෙනවා. ඒතකොට එහෙනම් ධර්මයේ කියන කාරණේ අර්ථය තමයි අනිත්‍යයි කියන කාරණය. ඊට පස්සේ මම බැලුවා විනය කියන්නේ මොකද්ද කියලා. ධර්ම විනය දෙක තුල ජීවත් වෙන්න කියලානේ කිව්වේ. ඒතකොට විනය කියන්නේ මහත්යෝ සතිය සහ සිහිය. දැන් බුදුරයන් වහන්සේගේ කාලේ මුල් අවුරුදු 20 තුල විනයක් පනවලා තිබ්බේ නැහැ. මුල් අවුරුදු 20න් පස්සේ තමයි බුදුරයන් වහන්සේ විනය පනවන්නේ. දැන් අපිට විනය කාරණා 227ක් පනවලා තියෙනවා. භික්ෂුණීන්ලට විනය කාරණා 308ක් පනවලා තියෙනවා. මේ සෑම විනය කාරණාවක්ම පනවන්නේ අවුරුදු 20න් පස්සේ. නමුත් ඇයි අවුරුදු 20ක් යනකම් විනයක් පෙනෙන්නේ නැත්තේ? මුල් අවුරුදු 20 තුල මහත්යෝ සතියෙන් සිහියෙන් ජීවත් වුණ ස්වාමීන් වහන්සේලා තමයි හිටියේ. ඒගොල්ලෝ රූපය දෙස සතියෙන් සිහියෙන් බැලුවා. ඒගොල්ලන් ශබ්දයක් ඇහුනොත් සතියෙන් සිහියෙන් යුතු ඒ දෙස බැලුවා. නමුත් මුල් අවුරුදු 20 පයින්කොට මහත්වෝ සතියෙන් සිහියෙන්තොර ස්වාමීන් වහන්සේලා බිහිුණා. ඒතකොට සතියෙන් සිහියෙන්තොර ස්වාමීන් වහන්සේලා බිහි වෙනකොට ඒ ස්වාමීන් වහන්සේලා තුල සතිය සිහිය ඇති කරන්න බුදුරජාණන් වහන්සේ විනය පැනෙවුවා. ඒතකොට එහෙමනම් සතිය සිහිය කියන්නේ විනයමයි. එහෙනම් ධර්ම විනය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහත්වෝ සතියෙන් සිහියෙන් යුතුව ස්වභාව ධර්මයේ දෙස බලමින් ජීවත් වෙන්න. සතියෙන් සිහියෙන් යුතුව ස්වභාව ධර්මයේ දෙස බලමින් ජීවත් වෙන්න. ඒක ස්වභාව ධර්මය කියන්නේ මොකද්ද? ඇසත් ඇසට අරමුණු වෙන්නා වූ සියල්ල. කනත් කනට අරමුණු වෙන්නා වූ සියල්ල. අපිට නාසයට සුවඳක් දැනුණාත් ඒ දැනෙන්නේ මොකක් හෝ රූපයක් තුලින්. දිවට රසයක් දැනුණාත් ඒ දැනෙන්නේ මොකක් හරි රස මේ රූපයක් තුලින්. දැන් ටොපියක් කෑවොත් තමයි දිවට රස දැනෙන්නේ. නේද? ඒතකොට මනසට සිතුවිල්ලක් සකස් වෙන්නේ මොකක් හරි රූපයක් ඇසුනේ. එහෙනම් මේ ආයතන හයත් මේවාට අරමුණු වෙන්නා වූ සියල්ලක්. දෙස සතියෙන් සිහියෙන් හිතුව දකින්නේ ජීවත් වෙන්න කියන්නේ. ඒක තමයි බුදුන්. ඒතකොට සතියෙන් සිහියෙන් හිතුව මේ රූපය දකිද්දී අපි දකින්නේ මොකද්ද? අනිත්‍යයි කියන කාරණේ. අනිත්‍යයි කියන කාරණේ. ඒ අනිත්‍යයි කියන කාරණේ නැවත නැවත ජීවිතයෙන් ලබන්න ඔබ ලබන්නේ ධර්ම අවබෝධයයි කියන කාරණේ තමයි මම එදා මහත්තු හිතාගත්තේ මේක මෙනෙහි කළාම. ඒ කියන්නේ සතියෙන් සිහියෙන් හිතුව රූපය දෙස දකිමින් ජීවත් වෙනවා. තේරෙනවද? දැන් මහත්යාගේ ජීවිතේ මහත්යාගේ මතක ඇති කාලයක අතීතයේ තිබ්බා වූ සෑම රූපයක්ම මතක් කරලා ගත්තොත් මහත්යෝ ඒ සෑම රූපයකම ස්වභාවය වෙනස් වීමක් නේද? දැන් මම කියන්නේ අම්මා කියන රූපය කොයිසානම් වෙනස් වුණාද? තාත්තා කියන රූපය කොයිසානම් වෙනස් වුණාද? ඥාතියා වේවා, ගේදොර වේවා, ඉඩකඩම් වේවා, කොයි දේ වුණත් මහත්යෝ අපි අතීතයට යොමු කරලා බැලුවොත් ඒ අතීතයේ සෑම දෙයක්ම වෙනස් වූ දෙයක්මයි. එහෙනම් ඒ රූපයන් නිසා සකස් වුණා වූ විඳීම. විඳීම කියන්නේ මොකද? ඇලීම, ගැටීම, උපේක්ෂාව. මේ විඳීම් මහත්ව හැම දෙයක්ම නිරතුරුවම වෙනස්භාවයට පත් වෙනවා. අම්මා නිසා කොච්චර අපි විඳීම් සකස් කරගත්තද? නේද? තාත්තා නිසා කොච්චරනම් අපි විඳීම් සකස් කරගත්තද? ඥාතියා නිසා, සහෝදරයා නිසා, අපේ වෘත්තිය නිසා, අපේ අධ්‍යාපනය නිසා අපි කොච්චර විඳීම් සකස් කරගත්තද? නමුත් ඒ සෑම විඳීමක්ම කියන්නේ ඇලීමක්, ගැටීමක්, උපේක්ෂාවක්ම වෙනස් වුණා. අනිත්‍යභාවයට පත් වෙනවා. එන අතීතය වෙනස් වුණා නම් මහත්යෝ මේ මොහොතේ ඒ සංස්කාරයන්ගේ ස්වභාවය වෙනස් වීමමයි. ඉතින් ඒ අනුව අපි අනාගතය දකිනවා. ඒතකොට සංඥාව කියන්නේ හඳුනා ගන්නවා. අපි මේ ඇසෙන් රූපයක් දැක්කොත් මේක ඇසෙන් දැක්කා වූ රූපයක් හැටියට වර්ණ රූපයක් හැටියට හඳුනා ගන්නවා. කනෙන් දැක රූපයක් දැක්කොත් අපි ශබ්ද රූපයක් හැටියට ඒක හඳුනා ගන්නවා. මනසෙන් රූපයක් දැක්කොත් ඒක අපි ධර්ම රූපයක් හැටියට හඳුනා ගන්නවා. මේ විදිහට හඳුනාගත්තා වූ යම් රූපයක් තියෙනවා නම් ඒ සියල්ලම මොහොතකින් අනිත් වෙලා ගියාම. කනෙන් හඳුනාගත්ත රූපයත් එක්කම ඊට පස්සේ අපි දිවෙන් තව රූපයක් හඳුනගන්නවා. දිවෙන් රූපයක් හඳුනාගත්තත් එකම ඇසෙන් තව රූපයක් හඳුනා ගන්න. එතන හඳුනාගත් ආ වූ යම් රූපයක් තිබ්බද ඒ සෑම දෙයක්ම වෙනස්භාවයකට පත් වෙනවා. එහෙම නැත්නම් අපි අම්මා කියලා යම් රූපයක් හඳුනාගත්තද ඒ හඳුනාගත් ආ වූ රූපය මොහොතින් මොහොත වෙනස්භාවයකට පත් වෙනවා. ඉතින් ඒ නිසා හඳුනා ගැනීම නිසා සකස් වෙන්නේ චේතනාව. චේතනාව කියන්නේ සංස්කාර. සංස්කාරය කියන්නේ කුසල් සහ අකුසල්. එහෙනම් අම්මා නිසා මහත්යා කොච්චර කුසල් සහ කුසල් රැස් කරගෙන තියෙනවද? තාත්තා නිසා මහත්යා කොච්චර කුසල් සහ කුසල් රැස් කරගෙන තියෙනවද? නමුත් මහත්තයෝ ඒ සියල්ලම විපාක දීලා අනිත්‍ය භාවයට පත් වෙනවා. ඒතර විඥානය කියන්නේ විශේෂ වූ දැනීම කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්ද කියන්නේ. විශේෂ වූ දැනීම කියන්නේ එයා හඳුනා ගන්නවා මේක තිත්තයි කියලා අවසාන වශයෙන් හඳුනා ගන්නවා. මේක ඇඹුල් කියලා එයා අවසාන වශයෙන් හඳුනා ගන්නවා. ඒ වගේ අවසාන ඇති කරගන්නා මේ විශේෂ වූ ඥාණයට විඥානය කියලා කියනවා. එතෙන්ද පංච උපාදාන ස්කන්ධය. එතකොට එහෙමනම් මහත්තයෝ අපි යමක් කෙරෙයි මේක මේ ආකාරයෙන් කියන හඳුනාගත්තා නම් ඒ හඳුනා ගැනීම සියල්ලම වෙනස් වෙනවා. අම්මා කරයි කියලා අපි යම් මොහොතක හිතුවා. නමුත් ආයිමත් අම්මා මට ආදරේ කළා. අර අහබලා හොඳයි කියලා අපි අවසාන විනිශ්චයකට ආවා. අවසානයේ ආයිමත් අපි දැක්කේ ආ නරකයි කියලා. එහෙනම් මාත් අපි ඒ ආකාරයෙන් සකස් කරා වූ විශේෂ වූ දැනීම විශේෂ වූ හඳුනා ගැනීම ඇත්ත වශයෙන්ම හැම වෙලාවෙම වෙනස්භාවයටපත් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතනදී මාත්‍ය පංච උපාදානස්කන්ධේ රූප උපාදානස්කන්ධේ තමයි අපිට එලි කරලා පෙන්නන්නේ. මොකද රූපය කියන කාරණේ අපිට ප්‍රකටයි. ඕනම වෙලාවක රූපය අපිට ප්‍රකටයි. නමුත් වේදනා සංඥා සංකාර විඥානයන් කියන නාම ධර්මයන් අපිට ප්‍රකට නැහැ. ඒ නිසා බුදුරජාණන්ගේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී හැම වෙලාවෙම රූපයම ඉස්මතු කරමින් අපිට පෙන්වනවා. මොකද රූපය තමයි පංච උපාදානස්කන්ධේ මුල්ම උපාදානස්කන්ධය. රූප උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි මිදුණනම් මහත්යෝ වේදනා සංඥා සංකාර විඥාන ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. එතන කතා කරන්න අවශ්‍ය නැහැ. එහෙනම් පහක් ගැන හිතනවට වඩා මහත්යෝ එකක් ගැන හිතන එකෙන් අපිට වාසියක් තියෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ රූපයේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන්නේ. මොකද රූපය කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසායි අපි වේදනා සංඥා සංකාර විඥානය සකස් කරගන්නේ. දැන් අපි කියමු දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අර බාහ්‍ය ධාරිතියට දැක්කාය කියන තැන නවතින කියලා. ඇසුණාය කියන තැන නවතින කියලා. දැනුණාය කියන තැන නවතින කියලා. ඒ කියන්නේ දැන් අපි කියමු දැන් රහතන් වහන්සේ කෙනෙක්ගේ ස්වභාවය කියන්නේ මොකද්ද? රහතන් වහන්සේ පස්සේ ළඟදීම අනිත්‍ය දකින්න. පස්සේ කියලා කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. කාරණා තුන මොකද්ද? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත්. මේ තුන එකතු වෙන තැන පස්සේ. එතකොට පස්සේ ළඟදිම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. ඒකයි කියන්නේ දැක්කා කියන තැනින් රහතන් වහන්සේ නවතිනවා. ඇසුණායි කියන තැනින් රහතන් වහන්සේ නවතිනවා. දැනුණායි කියන තැනින් රහතන් වහන්සේ නවතිනවා. එතකොට එහෙනම් පස්සේ ළඟින් නැවතුණා නම් වේදනාවක් සකස් වෙනවද? නැහැ. ඒක පස්සේ නිත්‍ය වශයෙන් ගත්තොත් තමයි විඳීම සකස් වෙන්නේ. එනිසා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව රහතන් වහන්සේ ඡය කරපු නිසා පස්සේ ළඟදීම වේදනාව සකස් වීමක් නැහැ. පස්සේ ළඟදී මේ අනිත්‍යයි කියලා දකිනවා. ඒතර පස්සේ ළඟින්ම අනිත්‍යයි දැක්කනම් අයිමත් පංච උපාදානස්කන්ධයක ඇතුළේ සකස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉන් මෙහා අපි මොකද කරන්නේ? පස්සේ සිද්ධ වෙන මොහොතේම පස්සේ නිත්‍ය වශයෙන් ගන්නවා. පස්සේ මේ රූපය දැක්කේ ගමන් රූපය කියලා අපි විඳීම සකස් කරගන්නවා. විඳීම නිසාම හඳුනා ගැනීම චේතනා විඥානය සකස් වෙනවා. ඒ කියන්නේ භවයට යන පිට සකස් කරගන්නවා. එනිසා අපි නිරතුරුවම පස්සෙන් ඉස්සරහට යන මොහොතේම භවයට යනා වූ කුසලයක් හෝ අකුසලයක් රැස් කරගන්න. එනිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ අපි ඇසුණා කියන තැනින් නවතින්න. අපිට කවුරු හරි දැන් බයිනවා පිටිපස්සේ දැන් මට හොඳට අහිනවා එයා බයිනවා මේ වගේ නරක වචන කියනවා බයිනවා එයා කවුද කියලාත් මම දන්නවා. නමුත් මම ඇසුණා කියන තැනින් නවතිනවා. ඉන් එහාට යන්නේ. එතකොට එන වේදනාවක් සකස් වෙනවද? සකස් වීමක් නැහැ. එතකොට මට දැනෙනවා සිතුවිල්ලක් මට අහවලාගේ රූපේ එකපාරට මතක් වෙනවා. මතක් වුණාම මම ඒක සිතක් කියන තැනින් නතර කරනවා. ඒ සිතේ අනිත්‍යභාවය දකිමින් ඉස්සරහට යන්නේ නැහැ. පංච උපාදානස්කන්ධය සකස් වෙන අපි නතර කළා. භවයටන හිතක් සකස් වෙන්නේ අපි එතනින් නතර කරගත්තා. ඒ කියන්නේ යමක් දැක්කනම් රූපයක් ඒ රූපය ලස්සනද කැතද උසද මහතද ඒවා තරහද නැත්නම් යාළුවෙක්ද කියන කාරණේ අපි හිතන්නේ නැහැ. දැක්කායි කියන තැනින් නවතිනවා. ඉතින් එතනින් දැක්කොත් තමයි මහත්ය අපිට පංච උපාදානස්කන්ධය කරා අපිට සකස් වීමක් නොවෙන්නේ. පස්සේ ළඟින් අපි අනිත්‍ය දැක්කොත්. එහෙම නැත්නම් ඉතින් අර මහත්ය ඇහුවා කියන අනිත්‍යයි කියන සංඥාව අපි දකින්නේ මහත්යෝ තමා තුලින්ම නුවණින් මෙනෙහි කිරීමෙන්. වෙන දෙයකින් නෙමෙයි. නුවණ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රඥාව කියන කාරණේ ඇති වෙන්නේ. කල්යාණ මිත්‍රත්ව තියෙන්න ඕනේ, සද්ධර්ම ශ්‍රවණය ලබන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මේ නුවණින් මෙනෙහි කරන්න. අන්න දැන් කල්යාණ මිත්‍රත්වයක් තියෙනවා නම් සද්ධර්ම ශ්‍රවණය ඇහෙනවා. ඇහුණාට පස්සේ අන්නේ සද්ධර්මයා නුවණින් මෙනෙහි කරනවා. මොකද්ද බුදුරජාන් වහන්සේ මේ අපිට දේශනා කරන්නේ? සංසාර බය. ඒතර බුදුරජාන් වහන්සේ සංසාර බය දේශනා කරන්නේ කොයි ආකාරයෙන්ද බුදුරජාන් වහන්සේ කියනවා මේ අතීතයේ බුදුරජාන් වහන්සේලා ලක්ෂ ගණක් පහළ වෙලා තියෙනවා. ඒ ලක්ෂ ගාණක් පහළ වුණාම බුදුරජාන් වහන්සේලාගේ ශාසනයේ මහත්යත් මමත් මහත්යෝ මේ ලෝක ධාතුව තුල භවයේ කොතන හරි උප්පත්තියක් සකස් කර ගත්තා. ඒ උප්පත්තියක් සකස් කරගෙන ආපු ගමනේදී බුදුරජාන් වහන්සේ කියනවා මේ දඹදිව තියෙන කෝටු කෑලි ඔක්කොම එක ගොඩකට ගහලා ඒ හැම කෝටු කෑල්ලක්ම මේ ඇඟිල්ලේ ප්‍රමාණයට කඩලා එක කෝටු කෑල්ල කෝටු කෑල්ල අයින් කළොත් මේ මගේ මේ ජීවිතේ අම්මා මේ මගේ ගිය ජීවිතේ අම්මා මේ මගේ ඉස්සරහ ජීවිතේ අම්මා කියලා කෝටු කෑලි ඉවර වෙනවා කියන අම්මලාගේ තාත්තගේ ප්‍රමාණය ඉවර වෙන්නේ නැහැ කියන. ඒසා කල්ප ගාණක් අපි සංසාරේ ඇවිල්ලා තියෙනවා. මේ මහ පොළවේ තියෙන පස් ටික අරගෙන වෙරළු ගෙඩි ගන්නට ගුලි කරන්න කියනවා. ගුලි කරලා එක වෙරළු ගෙඩිය වෙරළු ගෙඩිය අයින් කරන්න කියනවා මේ මං ගෙවුන එක කල්පයක් මේ මගේ ගෙවුන එක කල්පයක් මේ මගේ ගෙවුන තව කල්පයක් කියලා. බෙරළු ගෙඩි ඉවර වෙනවා කියනවා ගෙවුණු කල්ප ගාන ඉවර නැහැ කියනවා. ඒතරවාද මෙන්න මේ සංසාර බය තුලින් තමයි අපිට මේ අනිත්‍යය කියන සංඥාව සකස් කරලා දෙන්නේ. ඒතර මේ සංසාර බය අපිට ඇති වෙන්න නම් භාවනාව තුලින් සංසාර බය ඇති කරගන්න බෑ මුලින්ම. සද්ධාව තුලින් මේ සංසාර බය සකස් කරලා දෙන්නේ. සද්ධාවයි සංසාර බය සකස් කරලා දෙන්නේ. ඒ නිසා මුලින් මේකයි බුදුරජාන් වහන්සේ කියන්නේ සද්ධාවයි මුල් වෙන්නේ. ආරෂ්ඨාංගික මාර්ගයේ මුලටම සම්මා දිට්ඨිය බුදුරජාන් වහන්සේ යොදන්නේ ඇයි? සම්මා දිට්ඨියේ ඵලය තමයි මහත්යෝ ආරෂ්ඨාංගික මාර්ගයේ ඉතුරු මාර්ගාංග හය තමයි. එහෙනම් සම්මා දිට්ඨියෙන් තොරව කවදාකවත් සම්මා සංකප්පයක් වැඩෙන්නේ නැහැ හේතුඵල ධර්ම. සම්මා සංකප්පයකින් තොරව කවදාකවත් සම්මා වාචාවක් වැඩෙන්නේ නැහැ. සම්මා වාචාවකින් තොරව කවදාකවත් සම්මා කම්මන්තයක් වැඩෙන්නේ නැහැ. සම්මා කම්පන්තයකින් තොරව කවදාකවත් සම්මා ආජීවයක් සම්මා වායාමයක් සකස් වෙන්නේ නැහැ. මේ සියල්ලෙන් තොරව කවදාකවත් සම්මා සතියක් සකස් වෙන්නේ සම්මා සතියක් සකස් වෙච්ච නැති තැනදී අතුරු සම්මා සමාධියක් යා පංච උපාදානස්කන්ධය අනිත්‍යයි කියන දකින්නා වූ ලෝක ධර්මයේ දකින්නේ නැහැ. එනම අද මේ මුල් වෙන්නේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව තමයි සංසාර බය අපිට සකස් කරලා දෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ මුල තමයි කල්යාණ මිත්‍රාස්ත්‍රය. මුලයි කල්යාණ මිත්‍රාස්ත්‍රය. දෙවෙනි එක සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි එක ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් නුවණින් මෙනෙහි කරනවා. මෙතනින් තමයි අපි පටන් ගන්න ඕනේ. මේ නුවණින් මෙනෙහි කිරීම පටන් ගන්නකොට බුදුරජාණන් වහන්සේ තුලින් අපි දකිනවා දර්ශන තුලින් අපි ආවා වූ මේ ගමනේ තියෙන අනිත්‍යභාවය. ඒකෝ දැක්කාම යා සංසාරයේ කෙරේ තියෙනා වූ තෘෂ්ණාව අඩු වෙනවා. එයා දකිනවා මම සංසාරේ මෙච්චර කාලයක් මම මැරෙමින් ඉපදෙමින් මැරෙමින් ඉපදෙමින් ආවේ ගමනක් කියලා. දැන් මම මෙතන මේ තනියම මේ මේ කුටියේ මෙහෙම ඉන්නා වගේ මහත්යෝ කවදා හරි මහත්යලාට මේ සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් මහත්යලාට මේ ඉලෙන්ට කවදා හරි එන්න වෙනවා. කවදා හරි එන්න වෙනවා. ඒක තමයි සංසාරේ තමා නුවණින් දකින්න නුවණින් ගලපලා බලන්නේ. දැන් මහත්ය හිතුවොත් මම මොකද මෙතන ඉන්නේ කියන කාරණේ ඒ ආකාරයෙන් මහත්යලා දකින්න ඕනේ. මහත්යලාට කවදා හරි මේ භවයෙන් ගැලවිලා යන්න අවශ්‍ය නම් මේ නැවත උපතක් කියන මේ මිදෙන්න ඕන නම් මේ දුකෙන් මිදෙන්න ඕන නම් කවදා හරි දවසක මහත්යත් මං ඉන්න තැනට එන්න වෙනවා මහත්ය. භවයේ කවදා හරි දවසක. ඉතින් එහෙම දකිමින් දකිමින් දකිමින් මේ අනිත්‍යයි කියන සංඥාව තමා තුලින් මතු කරලා ගන්න වෙනවා. මොකද අපිට පේනවා කොයි දේ බැලුවත් ඊයේ දවසේ සකස් වුණා වූ කී දහහක් ඊයේ දවසේ සකස් වෙන්නේ නැහැ. ඊයේ දවසේ උදේ නැගිට්ට වෙලා ඉඳන් රාත්‍රියේ වෙනකන් කී දහහක් සකස් වෙන්නේ නැහැ. ඒ සකස් වීම නිසා අපි කොච්චර කුසල ලකුසල් සිද්ධ කරගන්න. නමුත් දැන් මෙතෙන්දි බලනකොට අපිට පේනවා දෙයනේ කිසිම දෙයක් අපිට අයිති නැහැ. කිසිම දෙයක් අපිට අයිති නැහැ. ඒ කිසිම දෙයක් අපිට අයිති නැහැ. නමුත් අපි අයිති නැති දෙයක් උදෙසා අපි සංස්කාර රැස් කරලා තියෙනවා ගොඩාක් භවයේ ඉස්සරහට යන ඊයේ දවසේ. දැන් අද දවසේ රැස් වුණා වූ කුසල් වලින් මහත්ය ගොඩාක් භවයේ ඉස්සරහට යන කුසල් රැස් කරගෙන තියෙනවා. ඒ තව අප්‍රමාණ භවයක. නමුත් ඒ ඉස්සරහට යද්දී යද්දී ඒවත් කොයි වෙලාවක විපාක දීලා අනිත් වෙනවා. ඉතින් අපි ඒක සංස්කාර රැස් කරනවා නම් අපිට භවය ඇවිල්නවා. භවයේ ස්වභාවය මහත්යෝ සංස්කාර ඇති වෙන්න නැති වෙන්න නැති වෙන්න නැති වෙන්න අපි මැරෙමින් ඉපදෙමින් ඉස්සරහට යන එක. ඉතින් මේක නුවණින්ම නුවණින් මෙනෙහි කරලා ගන්න ඕනේ. ඒකයි ශ්‍රද්ධාව මුල් වෙනවා කියන්නේ. භාවනාවෙන් මේ ගමන ඉස්සෙල්ලාම යන්න බෑ. භාවනා සම්මා සතිය බුදුරජාණන් වහන්සේ හත් වෙනි තැනටයි පනවන්නේ. ඒ කියන්නේ සම්මා සතිය හත් වෙනි තැනට පනවන්නේ මොකද? මේ මුල් මාර්ගාංග හය වැඩෙන්න ඕනේ සම්මා සතිය සකස් වෙන්න. මේ මාර්ග හය වඩන්නේ නැතුව කවදාකවත් සම්මා සතියක් සකස් වෙන්නේ නැහැ. කෙනෙක් ළඟ සද්ධාව නැත්නම් එයා තුල සම්මා සතියක් සකස් වෙන එක හුදු සතියක් විතරයි. ඒ සතියෙන් එයාලා සංසාර බය සකස් කරලා දෙන්නේ නැහැ. හුදු සමාධියක් විතරයි සම්මා සමාධියක් සකස් වෙන්නේ නැහැ. ඒ සමාධියෙන් එයාලා සංසාර බය පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. සමහර කෙනෙක් ඉන්නවා කැලේම වෙන්න පුළුවන් ජීවත් වෙන්නේ. නමුත් උන්වහන්සේ සමාධිය තුල දැසගෙනම ඉන්නවා. සමාධිය තුල දැසගෙන ඉන්නවා. සද්ධාව ගැන හිතන්නේ නමුත් කවදාකවත් උන්වහන්සේට සංසාරයෙන් එතර වීමක් වෙන්න බෑ. මොකද සමාධියට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. මොකද සමාධිය උපාදානය කරගත්තත් අපි දීගදාව තමයි ඊළඟ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානතල උපාදානය වුණොත් මරණ වෙලාවේ අපි රූපාවචර භ්‍රමතලයක ගිහිල්ලා උපත් වෙනවා. දෙවෙනි ඊට පස්සේ හතරවෙනි ධ්‍යානෙන් ඉහළට ධ්‍යානයක් උපාදානය වුණොත් එහෙම අපි අරූපාවචර භ්‍රමතලයක උපත්යක් ලබනවා. එනිසා ඉතින් ඇයි එහෙම වුනේ? භවයේ ඇයි නැවත උපතක් ලැබුවේ? යා සම්මා සමාධිය තුළ හිටියේ නැහැ. ඇයි සම්මා සමාධිය සකස් වුනේ නැත්තේ? සම්මා සතිය තුළ හිටියේ නැහැ. ඇයි සම්මා සතිය සකස් වුනේ නැත්තේ සම්මා වායාම තුල හිටියේ නැහැ. ඇයි සම්මා වායාමයේ සකස් වුනේ නැතුව උඹේ සම්මා ආජීවයේ තුල හිටියේ නැහැ. ඔහොම ඔහොම උඩට යනකොට අවසානයේ මොකද වෙලා තින්නේ? එයා සම්මා දිට්ඨිය තුල ඉඳලා නැහැ. ඉතින් මේකේ ඵලය තමයි මේ මේ අනිත්‍යයි කියන දර්ශනය. අපිට නැතුව නිකන් ගන්න බෑ. අනිත්‍යයි කියන සංඥාව නිකන් අපි තුල ඇති වෙන්නේ නැහැ. මාර්ගය වැඩෙන්න ඕන. අරෂ්ඨාංගික මාර්ගයේ මුල් මාර්ගාංග 6 7 6 වැඩිලා එනකොට තමයි 7 වෙනි තැනදී සම්මා සතිය කියන කාරණේ මෙන්න මේ සිහිය යහපත් සිහිය කියන කාරණේ සකස් වෙන්නේ. රූපය කෙරේ හරියට බලන්න බුදුරයන් වහන්සේ කිව්ව ආකාරයට දකින්න සී කල්පනාව පිට සකස් වෙනවා. එතකන් සකස් වෙන්නේ නැහැ. එනිසා මේ මාර්ගය වැඩෙන්න ඕනේ මාත්‍ය සම්මා දිට්ඨියෙන් නම් මේ මාර්ගය වැඩෙන්න ඕනේ. මාර්ගය වැඩෙන තැනයි මේ කාරණේ සිද්ධ වෙන්නේ. ඒ කාරණේ සිද්ධ වෙද්දී ආයිමත් අපිව තව කවුරුත් අල්ලු කරන්න අවශ්‍ය නැහැ. තව කවුරුත් අපිව මෙහෙවන්න අවශ්‍ය නැහැ. මොකද තමා තුළ මේක වැඩිලා තියෙනවා. තමා තුළ වැඩිලා තියෙනවා. ඒ කියන්නේ මේක දෙවියෙක් බ්‍රහ්මෙක් දෙනකොටවත් අහසෙන් කඩා වැටෙන දෙයක්වත් එහෙම නැත්නම් මගේ පිනට වෙන දෙයක්වත් නෙමෙයි. මාර්ගය තුල ගමන් කිරීමෙන් ලබා ගන්නා වූ දෙයක්. මාර්ගය තුල ගමන. මගේ ළඟ කොච්චර පින් තිබ්බා කියලා තේරුමක් නැහැ. මාර්ගය වැඩෙන්න ඕන. මාර්ගය ක්‍රමානුකූලව වැඩෙනකොට අම්ම සම්මා සතිය කියන කාරණේ සකස් වෙනවා. සම්මා සතිය තුලින් අන්නේ අනිත්‍යයි කියන කාරණේ දකින්න දක්ෂ වෙනවා. එයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය භාවය දකින්න දක්ෂ වෙනවා. ඒක තමයි මහත්යෝ මේ මාර්ගය. මහත්යෝ උත්පස්සට උත්තරය ආවද? ඈ? ඒ අනිත්‍යයි කියන කාරණේ මහත්යෝ හැම වෙලාවෙම නුවණින් මෙනෙහි කරන්නේ. දකින දකින කොයි දෙයක් නුවණින් මෙනෙහි කරන්නේ. කොයි දෙයක්ද නුවණින් දකින්නේ. දකින්න දකින්න වෙලාවට අපිට තේරෙනවා ඒකේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ කියනවා මලමිනියක් දැක්කොත් මේ මලමිනිය තුලින් තමාව දකින්න කියනවා. තමා සංසාරයේ බුදුරජාණන් වහන්සේ කියනවා තමා සංසාරයේ මැරිලා ගොඩ ගැසුවා වූ මලකඳන් එක ගොඩකට ගැහුවොත් ඒක නිජ්ජ කූට පර්වතයට වඩා ලොකුයි කියලා. මේ ජීවිතේ සතර අපායෙන් මිදුනේ නැත්නම් අපිට අනාගතේ ගොඩ ගන්න තියෙන මල සිවුරු ප්‍රමාණය ඒ වගේ කියනවා. ඒක රෝගියෙක් දැක්කොත් ඒ රෝගියා තුලින් තමා දකින්න තමා සංසාරයේ කොච්චරනම් මේ වැනි රෝගී භාවයට පත් වෙලා ඉන්නේ නැද්ද? මේ ජීවිතේ තමා රෝගී නොවේ කියලා සහතිකයක් අපිට නැහැ. සතර අපායෙන් නොමිදුනොත් අපි මෙවැනි රෝගීන් බවට පත් වෙලා තව කල්ප කොච්චරනම් ඉස්සරහට යන්න වෙයි. ඒ වගේ හැම දෙයක්ම මහත්යෝ දකින දකින ලැබෙන ලැබෙන දේ කමතහනක් කරගන්න අපි දක්ෂ වෙන්නේ. යාචක මහත්තයෙක් දැක්කොත් වාරකා කයින් ඉන්න යාතුලින් තමා දකින්න. තමා සංසාරේ කොච්චර මෙවැනි ජීවිතවල වැටලා මේ විදිහ අගුපින්වල කල්ප ගණන් කොච්චර ජීවත් වෙන්නේ නැද්ද කියලා. ඒ වගේ දැකලා මේ හැම දෙයක්ම තමා තුලින් දකින මහත්යෝ මේ සංසාර කලකිරීම සකස් කරගන්නවා. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. නැතු වෙන දෙයක් නෙමෙයි. දකින දකින රූපය Tamanට ගලපලා Taman නුවණින් මෙනෙහි කරන. සද්ධර්ම ශ්‍රවණේ ඇතිද හැටිතාක් කරලා සංසාර බය නුවණින් දකින සංසාර බය දකින්න නැති කෙනා මහත්යෝ කවදාකවත් සංසාරෙන් ගැලවෙන්නේ නැහැ. සංසාර බය දකින්න. බුදුරජාණන්සේ කියන ආපු ඒ දුර දකින්නකොට මහත්යෝ අර වෙරළු මහ පොළවේ පස් වෙරළු ගෙඩි ගන්නට අරගෙන වෙරළු ගෙඩිය ගෙඩිය අයින් කරන්න කියනවා මේ කල්පයක් මේ කල්පයක් කියලා ඒක කල්ප ගන්න ඉවර වෙන්නේ නැහැ කියලා. එහෙනම් බලන්න කොයිසා දුර ගමනක් අපි ඇවිල්ලා තියෙනවද? ඉතින් මෙතනදී අපිට නොමෙදුනොත් ඒසා දුර ගමනක් අපිට යන්නත් තියෙනවා. ඒසා දුර ගමනක් යන්න තියෙනවා. ඒක දැන් මේවා නුවණින් මෙනෙහි වෙනකොටම මහත්යෝ එයා තුල පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකින්න රූපය අනිත්‍යභාවය. රූපය අනිත්‍යභාවය. ඉතින් එහෙම නුවණින් මෙනෙහි කළාම මේක මතු කරලා ගන්න ඕනේ මහත්යෝ. භාවනාවෙන් විතරක් මේක වෙන්නේ නැහැ. භාවනාවෙන් සතිය සකස් වෙනවා. නමුත් අතනින් තමයි මුල් මාර්ගාංග 6 වැඩෙන්න ඕනේ. මාර්ගාංග 6 ඵලය තමයි මේ. මේ මාර්ගාංග 6 වැඩුණා නම් තව කෙනෙක් භාවනාව ගැන අපිට කියලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපිම මාර්ගය තුල ඉස්සරහට යනවා. අපි මොකද අරව ඔක්කොම වැඩිලා තියෙන හේතුඵල ධර්ම. ධර්මයේ හැම දෙයක්ම හේතුඵල ධර්මයක් මහත්මයා. එකක් නිසායි අනික වැඩෙන්නේ. ඒක නිසායි අනික වැඩෙන්නේ. පින උදව් වෙනවා. පින උදව් වෙනවා. පිනෙන් තොරව බුදුරජාණන් වහන්සේ කියනවානේ පැවිද්දාටත් පින අවශ්‍යයි කියන කාරණේ. පිනෙන් තමයි අපි මේක මතු කරලා ගන්නවා. තේරුණා? පිනෙන් මතු කරලා ගන්නවා කියන්නේ අපිට මේ ජීවිතේ පිනෙන් විතරක් මේක කරන්න බෑ මහත්මයා. ඒක නෝනින් ඒක ශ්‍රද්ධාවෙන්ම මතු කරලා දෙන්න දෙයක්. මේ පිනේ ජීවිතේ පිනෙන් විතරක් අපිට කරන්න බෑ. මොකද සංසාරයේ තියෙන කුසල් අපි මතු කරලා ගන්නවා. දැන් අපේ ජීවිතයේ සංසාරයේ තිබ්බ කුසල් මතු කරලා ගත්තා. මොකද මාද සංසාරේ විපාක නොදුන් කුසල් ගොඩාක් තියෙනවා අපේ. මොකද සමහර බුද්ධ ශාසන තිබ්බ ඒවා අවුරුදු 20000ක් දිගයි. අපිට අවුරුදු 20000ක් ආවිෂ. සමහර බුද්ධ ශාසන තිබ්බ අවුරුදු 30000යි 40000යි මිනිස්සයාට ආවිෂ. ඒ කාලවලදී මාත්‍ය අපි අවුරුදු 20000ක් අපි පින් කරනවා. පින් කරලා අර උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය යටතේ සෝවාන් වෙලා හිටියේ නෑ. මැරෙන වෙලාවේ මතක් වෙන්නේ අකුසලයක් නැත්නම් ද්වේෂයක්. ඒ ද්වේෂයට අදාළ උපාදාන පත්‍ය භවෝ කියන තැන සතර අපායට වැටෙනවා. වැටෙනාට පස්සේ අර පිනට විපාක දෙන්න විදියක් නැහැ. ඒ වගේම අත විපාක නොදුන් පින් අප්‍රමාණ පිටිපස්සේ තියෙනවා. ඒ පින මතු කරලා දෙන්නේ මේ ජීවිතේ කරන පින් තුලේ. මේ ජීවිතේ පින් කරන්න කරන්න කරන්න අතීත පින මතු වෙලා එනවා. මේ ජීවිතේ පව් කරන්න පව් කරන්න අතීත අකුසල් මතු වෙලා ඒ දෙකම දෙපැත්තෙන් එනවා. ඒ නිසා පින අත්‍යවශ්‍යයි මහත්මයා. මොකද පිනෙන් ආයශ වර්ණයේ සැපේ බලය ලැබලා දෙන්නේ. ආයශ වර්ණයෙන් සැපේ බලයෙන් තොරව කිසිම දෙයක් කරන්න බැහැ. ඉතින් ආයශ වර්ණයේ සැපේ බලය අත්‍යවශ්‍යයි ප්‍රඥාව උදෙසා. එසා පින් කරන්න කරන්න ඒ පින තුලින් අපි මතු කරලා ගන්න දක්ෂ වෙන්න ඕනේ අතීත කුසල් මතු කරලා ගන්න දක්ෂ. මේ වගේ හිතමින් හිතමින් අතීතයේ තියෙන කුසල් මතු කරලා ගන්න දක්ෂ වෙන්න. ඒ අතීතයේ තියෙන කුසල් මතු වෙලා ආනකොට මහත්වෝ තමාට තමා නවත්ත ගන්න බෑ. මොකද අයෝ මේ ශක්තිය කියලා තමන් ඉස්සරහට යනවා. මොකද ඒවා මෙනෙහි කරමින් නුවණින් දකිමින්ම මතු කරලා ගන්නවා. එහෙම නැතුව අපි පින් කළායි කියන කාරණේ ඒවා මතුවලා එන්නේ නැහැ. හැකිතාක් පින්කම කරන එක පින අත්‍යවශ්‍යයි පිනෙන්තරෝ මේ ගමන යන්න බෑ. නමුත් කරන පිනේ සංස්කාරය අනිත්‍යයි කියලා අපි දකින්න ඕනවා. කොයි දැන් මහත්යලා දුන්නා වූ දානමය පින්කමේ සංස්කාරයන් අනිත්‍යයි. මහත්යම් කවදා හරි තිරාත් කාලයක් ජීවත් වෙලා මිය පරලව යන වෙලාවට මේ ඥාන චිත්තය සකස් වුණොත් සත්‍වික දෙවියෙක් වෙලා ඉපදෙයි. නමුත් ඒ සත්‍වික දිව්‍යත්වය තායිම සතර පායට එන මාත් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තමයි අපි පින් කරන්නේ. පින් කරන්න ඕනේ සංස්කාරයෙන්. මොකද ඒක පින තුලිනුත් අපි විදර්ශනාවයි මතු කරගන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවා පින කියන චිත්තාලංකාර සිතේ අලංකාරය උදෙසා දන් දෙන්න. සිතට පරිස්කාරයක් උදෙසා දන් දෙන්න. සිතට අලංකාරයක් සිතට පරිස්කාරයක් කියන්නේ මොන සිතටද? සමත විදර්ශනා සිතට. සමත විදර්ශනා සිත කියන්නේ මොකද්ද? මේ රූපය දුකයි කියලා දැක්කා වූ හිත. මේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා දැක්කා වූ හිත. ඒ හිත ශක්තිමත් කරගෙන දන් දෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක තමයි මේ ලෝකයේ තියෙන මහත්ඵල මහානිසංසම දාණය කියලා කියන්නේ. අනිත් දාන මහත්ඵල මහානිසංස නෑ. ඒවා විපාක දීලා ආන්නත් ඉවර වෙනවා. නමුත් සැබෑම දාණය තමයි හිතට සමත විදර්ශනා හිතට පරිස්කාරයක් හැටියට දන් දෙන්නේ. මොකද අනිත්‍යයි කියලා දැක්කා වූ හිත තව තව ශක්තිමත් කරගන්න. දන් දෙමින් එයා දකිනවා මම මේ ජීවිතේ ලබලා තියෙන මන් දුන්නා වූ දානයන්ගෙන් ඵලය. දැන් මහත් වෙලා මොනවද මේ ලබලා තියෙන්නේ? මහත් වෙලා සංසාරේ කරා වූ දෙයක්. අම්මා තාත්තා නිසා මහත්මයා මේ තැනට ආවේ නැහැ. එහෙම නැතුව වෙන දෙයක් නිසා මේ තැනට ආවේ නැහැ. මහත් වෙලා මේ ලබාගත් ආ උදේ මහත් වෙලා ගිය ජීවිතේ රැස් කළ වූ සංස්කාර මාත්‍ර. ඒ සංස්කාර වලට අදාළවයි මේ උපත සකස් වුනේ. ඒ සංස්කාර වලට ගැළපෙන මව් කුසක් තමයි මහත්යාට ලැබුනේ. ඒ නිසා ඒ කරා උදේ දැන් අපිට තේරෙනවා අනිත්‍යයි කියලා. දැන් මේවා විඳගෙන විඳගෙන යනකොට අපි වයෝ වෘද්ධ වෙනවා අපි කවදා හරි මැරෙනවා මැරෙන වෙලාවට අපිට මොන චිත්තයක් සකස් වෙයිද දැන් අපි සෝවන් වෙලා හිටියේ නැත්තම් ඉතින් ඕක මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන මෙනෙහි කරගෙන යනකොට අපිට තේරෙනවා මහත්මයා මේක වෙනස් වෙන ස්වභාවය. ඒක තමයි අපි නෝනින් දකින්න ඕනේ. මේක තමයි දැක්කහම ඒක අවබෝධයෙන් කලකිරීම සකස් වෙනවා. රූපය කෙරේ අවබෝධයෙන් කලකිරෙනවා. වේදනාව කෙරේ අවබෝධයෙන් කලකිරෙනවා. මොකද මෙච්චර දවස් විඳ කිසිම වේදනාවක් නිත්‍ය නැහැ කියන කාරණය දකින්න. දකින්න නිකම් බෑ අර මාර්ගය තුල එන්න ඕනේ. සද්ධාහනේ සකස් වුණාට පස්සේ ඒක සකස් වෙනවා. සද්ධාව සකස් වුණ ගමන් ඊළඟට සම්මා සංකප්පයන් සකස් වෙනවා. සම්මා දිට්ඨියට පස්සේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගන්නකොට බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුල යනකොට මොකද සකස් වෙන්නේ සම්මා සංකප්ප සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප අව්‍යාපාද සංකප්ප අවිහිංසාව එයා තුල සකස් වෙනවා ව්‍යාපාදයෙන් තොර වෙනවා එයා නෙක්ඛම්මේ නරක සිතක් නපුරු සිතක් එනකොට එයා දැන් අතහරින්න දක්ෂයි ඒ වගේ එකින් එකට එකින් එකට මේක සකස් වෙලා එනවා ඒතකොට ඒ ආකාරයෙන් සකස් වෙන ඊට පස්සේ යහපත් වචනය අතුලින් කතා වෙනවා යහපත් වචනයක් කතා කරන්නේ නැහැ ඊට පස්සේ යහපත් කර්මාන්තය වැරදි කර්මාන්ත වල යෙදෙන්නේ නැහැ අකුසල් පිළිබඳ වෙන දේවල්ට යන්නේ නැහැ වැරදි ආජීවයන්ට යන්නේ නැහැ. තියෙන කුසල් වැඩි කරගන්නව නැති කුසල් සිද්ධ කරගන්නවා. තියෙන අකුසල් බැහැර කරනවා කළා වූ අකුසල් වලින් නවතිනවා. දැන් මෙහෙම පල්ලෙහාට මේ ක්‍රමානුකූලව මේක යන්නේ මහත්. නිසා මාර්ගය දකිමින් මාර්ගය තුල ශක්තිමත් වෙන්න ඕනේ. එතකොට අපි ඉබේම පල්ලෙහාට යනවා. ඉහි ජීවිතයේදී භාවනාව කියන කාරණේද මහත්තු හැම වෙලාවෙම මේ ද විවාහ ජීවිත ගත කරගෙන ඒ කටයුතු කරන වෙලාවේදී අපි අනිත්‍යයි කියන සංඥාව සීමා ඉක්මවා ගන්න යන්නේ නරකයි. තේරෙනවද? මොකද එහෙම කළොත් ප්‍රශ්න මතුවෙනවා. විවාහ ජීවිතයේදී, ගිහි ජීවිතයේදී ප්‍රශ්න මතුවෙනවා. ඒ නිසා හැම වෙලාවම තමා කරන්නා වූ, ඇසුරු කරන්නා වූ හැම දෙයකම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන්නේ. දැන් බුදුරජාණන් දැන් අපි ගියමු බිම්බිසාර රජුව සෝවාන් ඵලයටපත් වෙලා රාජ්‍යයක් කළානේ. බිම්බිසාර රජුව සෝවාන් ඵලයටපත් වෙලා රාජ්‍යයක් කළා. එතකොට විසාකාව සෝවාන් ඵලයටපත් වෙලා අර කෝටි ගාණක් වටින මේල පළඳනාව පළඳගෙන හිටියා. තේරුණා? ඒක සිටුමැදුර හිටිය සෝවාන් වුණා කියලා සිටුමැදුර අතහැරලා ගියේ නෑනේ. අනේ පිළිසිටුමා සෝවාන් වෙලා අර කෝටිපතියෙක් වෙලා සාසනයේ ප්‍රධාන දායකයා වෙලා හිටියා. ඒ වගේ අප්‍රමාණ පිරිස් මාත්‍යෝ ගිහි ජීවිතය තුළදී තෙරුවන් කෙරේ අතල සද්ධාව සකස් කරගෙන සීලය ආර සීලයක් හැටියට රැකගෙන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ගිහි කටයුතු සිදු කරනවා. මොකද එයා බිරිඳව ආශ්‍රය කරන්නේ බිරිඳව දරුවාට යුතුයකම් ඉටු කරන්නේ බිරිඳට යුතුයකම් ඉටු කරන්නේ මහත්ය කුසලයක් හැටියට. එයා කවදාකවත් යුතුයකම් පක්ෂයෙන් බැහැර වෙන්නේ සමාජයට වෙන්න තියෙන යුතුයකම් අම්මා තාත්තට වෙන්න යුතුයකම් බිරිඳට දරුවට වෙන්න තියෙන අකුරට එයා යුතු කරනවා. මොකද එයා දක්ෂයි මාත්‍රෝ ඒවා තුලින් කුසලයක් මතු කරලා ගන්න. එයා දක්ෂයි. එයා දකින්න එයා පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකපු කෙනෙක්. එයා දකිනවා මට මේ වගේ බිරිඳෑවරු ලක්ෂ ගාණක් සංසාරේ ඉන්නේ නැති කියලා. මට මෙවැනි දරුවන් ලක්ෂ ගාණක් සංසාරේ ඉන්නේ නැති කියලා එයා දකිනවා. මොකද එයා පංච උපාදානස්කන්ධය දැකලා තියෙනවා. එනිසා මාත්‍රෝ එතනදී යා ඒවා ඇසුරු කරමින් ඒවායේ අනිත්‍යභාවය දකිමින් ඒවට යුතුයකම් පක්ෂයේ යුතුය කරමින් සාර්ථකම ජීවිතයක් කරා ඉස්සරහට යන කෙනෙක්. එනිසා හැම වෙලාවම ගිහි හැය මාත්‍රේ මුල් වෙන්න ඕනේ දරුවන් කෙරෙහි වූ අසල සද්ධාවට. ඒ කියන්නේ හැකිතාක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි ශ්‍රද්ධාව සකස් කරගන්න. හැකිතාක් පින්කම් වල යෙදෙන්න. සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ වගේම සිල්පද පහ මහත්යෝ නිරයතුරුවම ආරක්ෂා කරගන්න. සංසාර බය දකමින් සීලය ආරක්ෂා කරගන්න. ආරක්ෂා කරගනිමින් ඒවැයි සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. දකින්න මාත්‍ය රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. Tamanට පුළුවන් නම් එරමිනියා ගොතාගෙන පැයක් භාවනා කරන්න. රූපේ අනිත්‍යභාවය දකිමින් භාවනා කරන්න. සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. එතකොට ආයතන හය හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. දෙතිස් කුණුපේ හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. රූපයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව ශේ වෙන ආකාරයෙන් රූපේ අනිත්‍යභාවය දකිමින් පුළුවන් තරම් ජීවත් වෙන්න නමුත් සීමා විස්ම අනිත්‍යයි කියලා මහත්යෝ සෝවාන් ඵලයට ඵලයට යන ගමනේදී ගිහි කෙනාට අයින් කිරීමක් අයින් කිරීමක් කියන දෙයක් කියන්නේ නැහැ. දැන් බිරිඳගෙන් අයින් වෙන්න ඕනේ දරුවගෙන් එහෙම දෙයක් නැහැ. මහත් මෙතන කසාද බැඳ නැති කෙනෙක් ඉන්නෝ නම් එයා මේ මොහොතේ සෝවාන් ඵලයටපත් වුණා නම් එයා ලබන සුමාන විවාහයක් කරා යන්න පුළුවන්. මොකද එයා තුල කාම රාග පිටික තියෙනවා. තරුණෙක් සෝවාන් ඵලයටපත් වුණා නම් එයාට ඊළඟ සුමාන විවාහයක් කරා යන්න පුළුවන්. නමුත් එයා කාමයේ වර්ධව හැසිරීම වලට යන්නේ නැහැ. විවාහය කියන්නේ කාමයේ වර්ධව හැසිරීමක් නෙමෙයි. නමුත් සෝවාන් ඵලයටපත් වෙච්ච උපසම්පදා භික්ෂුවක් කවදාකවත් කාමයේ උදෙසා සිවුරු ඇරලා යන්නේ නැහැ. මොකද එයාගේ සීලය ප්‍රාතිමෝක්ෂ සීලය. ගිහියගේ සීලය පංච සීලය එතන වෙන්නේ. ඒ නිසා ගිහි කෙනෙක් ගිහි කෙනෙකුට සෝවාන් ඵලයටපත් උනත් විවාහයක් කරා යන්න පුළුවන්. සකුරුදාගාමි වෙනකොට තමයි ආගේ කාමරාග පිටිකෙන් හුදාක්ම හීන වෙන්නේ. අලු යට තියෙන ගින්දර වගේ වෙන්නේ. අනාගම වෙනකොට සම්පූර්ණයෙන්ම නැතු යනවා. ඒ නිසා සෝවාන් ඵලයටපත් වෙන ගිහි අය කරන්න ඕනේ තමන්ගෙන් වෙන්න තියෙන යුතුයකම් පක්ෂය අකුරු ටික කරනවා. අනුන්ව සතුටු කරලා ඒ සතුටෙන් තමගේ අධ්‍යාත්මය ශක්තිමත් කරගන්න. අනුන්ව සතුටු කරන එක තමයි ලොකුම අත්හැරීම ගිහිගෙන ආවේ. බස් එකේ යනවා නම් සීට් එක දෙන්න කෙනෙක් ආවොත් දෙපාරක් හිතන්නේ නැතුව අපි දෙන්න ලෑස්ති වෙනවා. අපිට අපේ සීට් එක නැගිටින්න බැරි නම් අපිට කවදාකවත් පංච උපාදාන ස්කන්ධයක් අතහැරගන්න බැහැ. ඒ නිසා මේ පොඩි තැනින් අපි පටන් අරගෙන ඉහළට යන්න ඕනේ. ඒ නිසා අපේ වෘත්තියෙන් වේවා අපේ කරන ශේෂ්ත්‍රය වේවා හැම වෙලාවෙම අනුන්ව සතුටු කරලා ඒ සතුටෙන් අපේ අධ්‍යාත්මය අපි ශක්තිමත් කරගන්නවා. ඒ කියන්නේ අනුන්ට හොරා පියාගෙන් යමක් ගන්නවා. නමුත් එයා සතුටු කලේ නැත්නම් අපිට යමක් ගන්න බෑ. අපි තුල සකස් වෙන දේශය. ඒ සෑම්බලම අනුව සතුටු කරලා එයාට හොරා අපේ අධ්‍යාත්මය ශක්තිමත් කරගන්න. ඒවා තමයි පුත්සල් පින් කියන්නේ මහත්තයෝ. ඒවා අයෝමේ ශක්තියක් වශයෙන් නැගිටලා එනවා. ඒක ගිහි ජීවිතේ ඒකයි කරන්නේ තියෙන්නේ. හැකිතා පින්කම් සිද්ධ කරමින් විනේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. සිල් රකිමින් සීලේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දකින මහත්තයෝ ඇසුරු කරපු දේ බයක් නැතුව ඇසුරු කරන්න. කරමින් මේ ධර්මයේ තුල ඉස්සරහට යන්න බුදුරජාණන් වහන්සේ කෙරේ විශ්වාසය. මාර්ගය තුල මාර්ගය කියන්නේ ආරෂ්ඨාංගික මාර්ගය දකින ඉස්සරහට යන්න. සීලෙන් පරිපූර්ණ නම් සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ ඒ සියල්ලම සම්පූර්ණ. සීලෙන් පරිපූර්ණ නම් සම්පූර්ණ. සීලෙන් පරිපූර්ණ සම්මා කම්මන්තයන් පරිපූර්ණ. ඉතින් ඒ සද්ධාවත් එතනින් පරිපූර්ණ. එනිසා මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග ටික බලමින් ඒ මාර්ගියොත් යනවා. මේක මගේ ළඟ තියනවද මේක මගේ ළඟ තියනවද නැද්ද නැත්නම් මේවා ඇති කරමින් ඉස්සරහට යනවා. එතකොට සම්මා සතිය කියන කාරණේ බේම තමා තුල සකස් වෙනවා. අනාන. කියවන්නකෝ. භාවනා විදර්ශනාව දක්වා දියුණු කරන්නේ කොහොමද? ආනාපාන සති භාවනා බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨාන සූත්‍රයේදී කියනවා මාත්‍යෝ. ආනාපාන සති භාවනාවේදී මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ආස්වාස්යේ දිගභාවය දකින ජීවත් වෙන්න කියලා. දැන් තමන්ව එරමිනිය කොටාගෙන වාඩි වෙන්න වෙනවා ආනාපාන සති භාවනාවේ කය ඍජුව තියාගන්න වෙනවා. තියාගෙන මේ ආස්වාස ප්‍රාස්වාසයේ දිගභාවය දකින ජීවත් වෙන්න කියනවා. මොකද මුලින්ම ඇති වෙන්නේ දිග භාවය. නමුත් ඒ වෙන දේ දකිමින් ජීවත් වෙන්න කියන තමා ආයාසයෙන් යමක් ඇති කරගන්නේ නැහැ. සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ කුමක්ද වෙන්නේ වෙන දේ දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර ආස්වාසේ දිග භාවය නම් ඇති වෙන්නේ දිග භාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතර දිග භාවය ක්‍රමානුකූලව කෙටි වෙනවා දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර මේ කෙටි භාවයක් නැති වෙනකොට ඒ කෙටි භාවයක් නොදැනෙන බව දකිමින් ජීවත් වෙන්න කියනවා. ඊට පස්සේ Tamanට සිහි සියුම් ආස්වාද ප්‍රාසාත මේ කයක් දැන් උදරෙන් ආස්වාසය ප්‍රාස්වාස කයක් දැනෙනවා නහයෙන් දැන් ආස්වාසය දැනෙන්නේ නැහැ. ඒක සංහිඳීම කියලා කියනවා. ආස්වාසය සංහිඳීම. ඒතකොට ඒ සංහිඳීම දකින්න ජීවත් වෙන්න කියලා කියනවා. මොකද්ද තමා තුළ සිද්ධ වෙන්නේ? තමා තුළ සිද්ධ වෙන්නේ දකින්න ජීවත් වෙන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඊට පස්සේ සංහිඳීමත් අයින්ත වෙලා, ඒ කියන්නේ පංච නීවරණ හොඳටම තුනී වෙලා, තුනී වෙලා උපේක්ඛාව කියන තැනට ඇලීම් ගැටීම් තොර තැනට එනවා කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ කියනවා කම්මල් කරුවෙක් යකඩයක් හොඳටම රත් කරලා රත් කරලා කැමැති කැමැති හැඩයට ඒ යකඩේ නවා ගන්නවා කියන තැන තමයි බුදුරණන් වහන්සේ තුන උපමාවට දෙන්නේ. ඒකට Tamante ඒ තැනදී කැමැති ආකාරයට හිත කැමැති පැත්තකට යොමු කරගන්න පුළුවන්. කැමැති නම් Tamante පුළුවන් ඒ ඉස්සරහට ගිහිල්ලා ওই ආකාසායන් ඡායතනේ නේව සංඥා ඥා සංඥා වගේ භවයට යන්නා උද්‍යානය සකස් කරගන්න. ඒවා භවය. එහෙම නැත්නම් තව පැත්තක් තියෙනවා චතුූපපාත ඥාන పూర్වේ නිවාසානුත්ත ඥාන දිව්‍ය චක්කු දිව්‍ය සෝත කියන ඒ පැත්තට මේක හිත අරගෙන යන්න පුළුවන්. ඒකත් භවය. එතන බුදුරජාණන් වහන්සේ දෙකම ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? උපේක්ඛාව කියන තැනින් හිත විදර්ශනාවට ගන්න කියලා. හිත විදර්ශනාවට ගන්න කියලා. ඒතකොට හිත විදර්ශනාවට ගනිද්දි මාත්‍යෝ විදර්ශනාව වඩන විදර්ශකයන් හැම වෙලාවෙම මුලින්ම සමාධිය අනිත්‍යභාවය දකින්න දක්ෂ වෙනවා. මොකද සමාධිය කියන්නේ මාත්‍යෝ අපි හැම වෙලාවෙම ඇලී යන තැන. සමාධිය ආස්වාදයේ බුදුරජාණන් වහන්සේ කියන සමාධිය ආස්වාදයට තමයි වේදනාවේ ආස්වාදය කියලා කියන්නේ. කාමයේ ආස්වාදය, රූපයේ ආස්වාදය, වේදනාවේ ආස්වාදය කියලා තුනක් ආස්වාදයන් දේශනා කරනවා. එතකොට මේ වේදනාවේ ආස්වාදය කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මාත්‍ර මේ සමාධියේ ආස්වාදයට. සමාධියේ ආස්වාදයට යමෙක් බැඳුනොත් ඒ මේ කාමයේ ආස්වාදයේ වගේම බරපතලයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මොකද සමාධිය කියන්නේ ඒ වගේ ප්‍රනීත තැනක්. ඒ ප්‍රනීත තැනේදී සමාධියේදී එක එක ආස්වාදයන් නැමෙකුට සකස් වෙනවා. සමහර සමාධිය තුළ ආලෝක සංඥා හොයාගෙන ඒකපත් යනවා. සමහර සමාධිය තුළ අමනුෂ්‍ය රූප දකිමින් ඒකපත් යනවා. සමහර සමාධියේදී මේ ඉහළට යනවා, පා වෙනවා, ඒ වගේ අත්දැකීම් හොයාගෙන ඉස්සරහට යනවා. ඒ නිසා සමාධියේදී බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපේ වේදනාව කියන දේ අපි හුඟක් මුලාවටපත් කරනවා කියලා මාත්. ඒ නිසා හැම වෙලාවෙම සමාධියේ මුලින් අනිත්‍යභාවයට දකින්න. තමා දැන් උපේක්ඛාව කියන තැනට එද්දි මහත්ය උපේක්ඛාව තැනට එන්න ආවා වූ සමාධියේ ගමන අපි විදර්ශනාවට ලක් කරනවා. ආස්වාසේ දිගභාවයේ දකිමිනුයි අපි ආවේ ඒක කෙටි වුණා අනිත්‍ය වුණා ආස්වාසේ කෙටිභාවය ඇති වුණා කෙටිභාවයත් අනිත්‍ය වුණා සංහිඳීම ඇති වුණා සංහිඳීමත් අනිත්‍ය වුණා මේ උපේක්ඛාවත් අනිත්‍යයි කියලා දකිමින් උපේක්ඛාව තුල ඉන්නවා උපේක්ෂාවත් අනිත්‍යයි කියලා දකිමින් ඉස්ලාම දැන් අපිට විචාර විතර්කයන් සකස් වුණා ඒ කියන්නේ ආස්වාදයේ ඉහළ දිගභාවයේ කෙටිභාවයේ අපි දකිමින් ජීවත් වුණා කියන්නේ විචාර විතර්ක සකස් වුණා විචාර විතර්ක නිරුද්ධ වෙනකොට ප්‍රීතිය සැපේ කියන කාරණා අපි තුල සකස් වුණා මේ සියල්ලම අනිත්‍යභාවයටපත් වෙච්ච ඇති එතන විදර්ශනාව ලක් කිරීම එහෙම ලක් කරමින් ඊළඟට අන්න සතර සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරන් වහන්සේ කියනවා මේ ආයතන හැටියට මේ රූපය අරන් බලන්න කියලා. මේ ඇසේ අනිත්‍යභාවය දකින්න, කනේ නාසයේ දිවේ ශරීරයේ මනස අනිත්‍යභාවය දකින්න කියනවා. සතර මහා ධාතු හැටියට පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතු හැටියට මේ රූපය අනිත්‍යභාවය දකින්න කියනවා. එහෙම නැත්නම් දෙතිස් කුණුපය හැටියට මේ රූපය අනිත්‍යභාවය දකින්න කියනවා. රූපය කෙරෙහි තෘෂ්ණාව ඡය වෙන ආකාරයට මහත්ය රූපයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන එක තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒක තමයි එතන තමයි විදර්ශනාවට යොමු කරගන්නේ. ප්‍රේක්ෂාව කියන තැනේ විදර්ශනාවට ගන්නවා. එහෙම නැත්නම් උපේක්ෂාව කියන තැනින් අපිට මේ සමාධි ආස්වාදයන් තුල ජීවත් වෙන්න පුළුවන්. දැන් අපි එහෙම සමාධි ආස්වාදයන් තුල අපි ජීවත් වුණොත් අපි යම් දවසක මරණ වේලාවට අපේ හිත එකපාරට පළවෙනි ධානයට ගියොත් අපි කෙලින්ම ගිහිල්ලා රූපාවචර භ්‍රමතලයක ඉපදෙනවා. භවයේ ආයිමත් සතර පායට වැටෙනවා. අපි මරණ වේලාවේ අපි නොතේරුම් කමට අපිට තේරෙන්නේ අපි විදර්ශනාව ගැන හිතුවේ නැහැ. හිත එකපාරට සමාධියට යනවා. සමාධියට යන ගමන් හිත හුස්ම යනවා. හුස්ම යන ගමන් ඊට පස්සේ ඒ ඊට අදාළ ධානය තලයට ගිහිල්ලා උප්පත්තියක් ලබනවා. භවය. සතර අපායෙන් මිදෙලා ඒ නිසා ඒ සකස් වෙන්නා වූ සමාධියත් අනිත්‍යයි කියලා දකින්න අපි දක්ෂ වෙන්න. ඒ සමාධියත් එක ශරණයෙන් විදර්ශනාවට ලක් කරන්න. විදර්ශනාවට ලක් කළොත් තමයි අපි සතර අපායේ මිදෙන කෙනෙක් බවට පත් වෙලා භව නිරෝධය පැත්තට යන්නේ. සමාධිය උපාදානිය වුණොත් බලය. ආයෙම පල්ලෙහාටීමක් නැහැ. අපි සමාධිය උපාදානය කළ කල්ප ගණන් ওই රූපාවචර අරූපාවචර භක්මතල වල ජීවත් වෙලා තියෙනවා. නමුත් ඒ කල්ප ගණන් ජීවත් වුණාට ආයෙමත් අපි කවදා හරි පල්ලෙහාට වැටෙනවා. එතන මැරෙන මොහොතේ අපිට සමාධියක් සකස් වෙන මොහොතේ ඒ සමාධිමත් හිත ඒ ධානය හිත අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න. අනිත්‍යයි කියලා දැක්කේ නැත්නම් ඒ ධානයට අදාළව භ්‍රමකලයක රූපත්වයක් සකස් වෙනවා. ඒව තතර පායෙන් මිදිලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙන ඉස්සෙල්ලා දඹදිව තිබ්බාලා ආලාවකාරාම උද්දකරාම පුත්වල කාලේ රූපී අරූපී භක්මතල අරූපී භක්මතල වල හිත පික්ෂාය. බුදුරජාණන් වහන්සේ තමයි මේ සමාධිය විදර්ශනා නුවණට ගන්න අපිට පාර පෙන්නේ. සමාධිය අපිට සතර පායෙන් මිදෙන්න මේ භව නිරෝධයට පාර පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ තමයි. පාදයේ අනිත්‍යභාවය අපි දකින්න ඕනේ. දකිමින් අපි ආ රූපේ විදර්ශනා වල පාද ධර්මයේ දිනදා ජීවිතය තුලින් දැක නිවන කරා යොමු කරන්නේ කෙසේද? පරිත්‍යාසම්පාදයේ අත්‍යවශ්‍ය මාත්‍ය සක්කාය දිට්ඨිය සිඳෙන්න. මොකද අපි හැම වෙලාවම මගේ කියන දෘෂ්ටිය තුල නෙන්නේ. මගේ කියන දෘෂ්ටිය සක්කාය දිට්ඨිය සිඳින්නේ පරිත්‍යාසම්පාදයේ. පරිත්‍යාසම්පාදයේ අනිවාර්යයෙන්ම අපි දිනපතා සත්‍යයනය කිරීම වටිනවා. මොකද එතකොට අපිට ඒක මෙනෙහි වෙනවා. ඒක මේ මෙනෙහි වෙනවා. දැන් මම වුණත් රැයට හැමදාම පටිච්චසමුප්පාදේ සත්‍යයන කරනවා. අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව නිසා සංස්කාර සකස් වෙනවා. ඒක පටිච්චසමුපාදේ ඒ ආකාරයෙන් මෙනෙහි කරලා නැති තැන තමයි මම කියන දෘෂ්ටිය, මම කියන මමත්වයේ දැඩිභාවය සකස් වෙනවා. අපි හිතනවා මම ගිය ජීවිතේ හිටියා. ඒතකොට ඒක දෘෂ්ටියක්. මම මැරෙනින් පස්සේ ඉන්නවා. ඒකත් දෘෂ්ටිය. බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පටිච්චසමුප්පන්නව මේක දකින්න කියලා. හේතුන් නිසා සකස් වුණා කියලා. දෙයක්. ඒ නිසා එහෙම නැති වුණොත් අපි සමහරු කියනවා මාව මැරුණාට පස්සේ වල්ලන්න එපා. මට වල ඇතුලේ ඉන්න බයයි. සමහර කෙනා මම මරණයට පස්සේ පුච්චන්න එපා. මට පිච්චෙනකොට බයයි. ඒ සමහර කෙනා මම මරණයට පස්සේ මේ මේ මැරෙන්නේ ඉස්සෙල්ලා පාංශ කූලෙට සල්ලි වෙන් කරනවා. එහෙම නැත්නම් හත් දවසේ දාන්න සල්ලි වෙන් කරනවා. මොකද එයාම ගිහිල්ලා ඉපදෙනවා කියලා විශ්වාසෙ එයා තුල තියෙනවා. එයා දුක් විඳිනවා කියන විශ්වාසය එතන තියෙනවා. ඒ නිසා එහෙම නෙවෙයි බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරන්නේ මාතෘ හේතුඵල ධර්මයන් අනුව දකින්න. අවිද්‍යාපත්‍ය සංඛාරා. අවිද්‍යාව නිසා සකස් වෙනා වූ සංස්කාර. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධය. දැන් මහත්යාගේ ගිය ජීවිතයක් තිබ්බා. ඒ ගිය ජීවිතේ මහත්යා හිතන මිනිස්සෙක් මහත්යා. මහත්යා දැන් මිනිස්සෙක් හැටියට ගිය ජීවිතේ ජීවත් වෙලා මහත්යා අවුරුදු 90ක් විතර ජීවත් වෙලා දැන් මැරෙන වෙලාව එනවා. මැරෙන වෙලාවේදී මහත්ය මහත්යාට අවසාන චුතිසිත සකස් වෙනවා. ඒ චුතිසිතට කියනවා විඥානය කියලා. තේරෙනවද? එතකොට දැන් විඥානය සකස් වෙන්නේ කුමක් නිසාද? සංස්කාර නිසා. සංකාරපත්‍ය විඥාන. සංස්කාර රැස් කරපු නිසා විඥානය සකස් වෙනවා. එතකොට සංස්කාර සකස් වුනේ කුමක් නිසාද? අවිද්‍යාව නිසා. මහත්යා තාම විද්‍යාවට ආවේ චතුරාර්ය සත්‍ය දැනගෙන හිටියේ නැහැ. ඒකට චතුරාර්ය සත්‍ය නොදක්ම නිසා මහත්යා අවිද්‍යාව තුල හිටියා. අවිද්‍යාව නිසා මහත්යා තුල සංස්කාර රැස් වෙනවා. කුසල් සහ අකුසල්. දැන් රහතන් වහන්සේ අවිද්‍යාව ඡය කරලා තියෙන එයා තුල කුසල අකුසල රැස්වීම නැහැ. හුදු ක්‍රියාවක් විතරයි එයා තුල සිද්ධ වෙන්නේ. එහෙනම් අවිද්‍යාව තිබ්බ නිසා සංස්කාර රැස් වුණා. සංස්කාර වලට අදාළව විඥානය සකස් වුණා. චුතිසිත. ඒතකොට සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාර නිරෝධා විඥාන නිරෝධෝ. සංස්කාරය නිරෝධ වුණේ නැහැ ඒ නිසා විඥානය සකස් වුණා. ඒතකොට විඥාන පත්‍ය නාම රූපං. විඥානය නිසා නාම රූප සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට විඥාන නිසා නාම රූප සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහත්යෝ ඒ වෙලාවේ මහත්යාගේ අම්මගේ මව් කුසේ කලන රූපයක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක ජීව විද්‍යාත්මක දෙයක් විතරයි. ඒක කිසිම මේ මේ මේ ශක්තියක් නැහැ. ජීව විද්‍යාත්මක හැදුනේ අර සුක්‍රාණුවකුයි ඩිම්බේකුයි එකතු වීම නිසා හැදුන ජීව විද්‍යාත්මක කලලයක්. මේ කලලේ අම්මගේ පැලෝපියේ නාලේ හරි කොතන හරි පාවි පාවි තියෙනවා. මේක රූපයක් විතරයි. මෙන්න මේ පාවි පාවි තියෙන රූපයට තමයි විඥාණය ගිහිල්ලා දැස ගන්නවා කියන්නේ. විඥාණය බැසගත්ත ගමන් දැන් මේ පාවි පාවි තියෙන කලල රූපය ගැහෙන්න පටන් ගන්නවා කියන අපේ පපුව ගැහෙනවා වගේ දැන් ගැහෙන්න පටන් ගන්නවා. ඒ කාය සංස්කාර සකස් වෙනවා මෙතන උපතක් බැසගත්ත, කර්ම ශක්තියක් බැසගත්තා. දැන් මේ කාය සංස්කාර සකස් වෙනවා කියන්නේ මොකද්ද? නාම ධර්මයන් සකස් වෙනවා. ඒ කියන්නේ විඥාන පත්‍යා නාම රූපං. විඥාණය දැස්ස නිසා නාම රූප සකස් වෙනවා. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. එහෙනම් දැන් මෙතන සත්වයේ පුද්ගලයේ කිරියද? හේතුඵල ධර්මයක් තිබ්බේ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. හේතුඵල ධර්මයක් තිබ්බේ. දැන් මෙතන සංස්කාර පත්‍යා විඥාන. සංස්කාර නිසා විඥානය සකස් වුණා මේ සංස්කාරයත් විඥානයත් අතර සත්වයේ පුද්ගලයේ කිරියද? සත්‍ය පුද්ගලෙක් නැහැ. හේතුන් නිසා සකස් වෙන දෙයක්. විඥාන පත්‍යා නාම රූප. විඥානය ගිහිල්ලා අතන බැසගත්තා. ඒ නිසා නාම රූප සකස් වුණා. මේ දෙක අතර සත්‍ය පුද්ගලෙක් නැහැ. විඥාන නිරෝධා නාම රූප නිරෝධය. ඊට පස්සේ බුදුරජාණන් කියනවා නාම රූප පත්‍යා කලායතනං කියලා. නාම රූප සකස් වුණ නිසා ආයතනහේ සකස් වෙනවා. ඒ කියන්නේ දැන් මේ කලල රූපය මෙහෙම ගැහි ගැහි තිබිලා බුදුරජාණන් වහන්සේ කියනවා සති 7ක් 8ක් යනකොට මේක කම්බුබු bittර ප්‍රමාණයට ලොකු වෙනවා කියලා. සම්භව විතරය ප්‍රමාණයට ලොකු වෙලා මේ හිත අතපය වෙන් වෙලා ආයතන හය සකස් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒතකොට නාම රූප පත්‍ය සලා නාම රූප සකස් වන නිසා ආයතන හය සකස් වෙනවා. නාම රූප නිරෝධ ආයතන මේ සලායතන නිරෝධය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සලායතන පත්‍ය පස්සෝ. සලායතනය නිසා පස්සේ සිද්ධ වෙනවා. දැන් මහත්යා මව් කුසේ මේ ලෝකෙට බිහි වෙනවා. බිහි වුණාට පස්සේ මහත්යෝ මහත්යා එහෙන් රූප දකිනවා. ඇහෙන් රූපය දැක්කා කියන්නේ මොකද්ද? චක්කු විඥානය සකස් වෙනවා. චක්කු විඥානය සකස් වෙනකොටම මහත්යෝ මහත්යා දැක්කා වූ රූපය ගැන හිතනවා. ඕන වෙලාවක ඒකන කරන එක හරි වේගවත් අපිට මේ කටින් කියන්න බෑ. චක්කු විඥානය සකස් වුණ ගමන් දැක්කා වූ රූපය ගැන හිතනවා. චක්කු විඥානය මැරිලා මනෝ විඥානය සකස් වෙනවා. දැන් මනෝ විඥානය මේක හිතනකොට එකපාරට ශබ්දයක් ඇහෙනවා. මනෝ විඥානය මැරිලා සෝත විඥානය සකස් වෙනවා. ඒතකොට සෝත විඥානයේ සකස් වෙනකොට සෝත විඥානය ගැන ඇසුනේ දේ ඔන්න හිතනවා සෝත විඥානය මෙරිලා මනෝ විඥානය සකස් වෙනවා. ඒ වගේ මහත්යෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආයතන 6 හැම වෙලාවෙම මැරෙමින් ඉපදෙනවා මැරෙමින් ඉපදෙනවා කියලා මහත්යෝ. තේරෙනවද? මේ ආයතන 6 මැරෙමින් ඉපදෙනවා. ඕන වෙලාවක මේ ආයතන 6න් එක ආයතනයක් ඉපදිලා තියෙනවා. එක ආයතනයක්. ආයතන දෙකක් ඉපදිලා නැහැ. ඒක ඒ තරම් කවදාහරි අපි මේ වේගය දකින්නේ මේ විඥානයේ වේගය කියන්නේ මේකයි. මේ වේගය දැක්කේ තනදි තමයි අරහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්නේ. මොකද එයා දකිනවා විඥානය කියන්නේ හිස් දෙයක් වේගයක් විතරක් පමණක් කියලා. ඒ නිසා හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආයතන හයෙන් එකයි ඉපදිලා තියෙන්නේ. එකයි. ඒ නිසා ඒකයි බුදුරජාණන් වහන්සේ කියන හැම නිමේෂයකදීම අපි මැරෙමින් ඉපදෙනවා මැරෙමින් ඉපදෙනවා කියලා. නමුත් අපි ඒක දන්නේ නැහැ. නමුත් මේ ඉන්න අපි හැම නිමේෂයකම මැරෙමින් ඉපදෙනවා මහත්තයා. ඒ මැරමින් ඉපදෙනවා කියන්නේ මොකද්ද? ඇසෙන් රූපයක් දකිද්දී චක්කු විඥානය සකස් වෙනවා කියන්නේ ඇස ඉපදෙනවා. ඒ ඇස ඉපදුනා මනෝ විඥානය සකස් වෙනවා කියන්නේ ඇස මැරිලා මන ඉපදෙනවා. එතකොට ශබ්දයක් ඇහෙනවා සෝත විඥානය සකස් වෙනවා කියන්නේ මන මැරිලා කන ඉපදෙනවා. එහෙනම් අත චක්කු විඥානයෙමද සෝත විඥානය කියන්නේ? නැහැ. සෝත විඥානයේද මනෝ විඥානය කියන්නේ? නැහැ. ඒ වගේ මහත්යෝ හැම වෙලාවෙම මේ එක ආයතනයක් තමයි ඉපදිලා තියෙන්නේ. ඒක කවදාරි ප්‍රඥාවෙන්මයි දකින්නේ. ඒ ඉපදිලා තියෙන ආයතනය තුල විඥානය බැසගෙන තියෙනවා. ඇස ඉපදෙනකොට විඥානය ඇස තුල බැසගෙන තියෙනවා. කන ඉපදෙනකොට විඥානය කන තුල බැසගෙන තියෙනවා. නාසය ඉපදෙනකොට විඥානය නාසය තුල බැසගෙන තියෙනවා. එහෙනම් එකම විඥානයක්ද මෙතන? නැහැ. මැරෙමින් ඉපදෙමින් ඇතිවෙමින් නැතිවෙමින් ගලා යනවා. මෙහෙම ගලාගෙන ගිහිල්ලා මාත්‍යෝ මහත්යා තව চিරාත් කාලයක් ජීවත් වෙලා කවදා හරි මියපරලොව යන වෙලාවට අවසාන චුතිසිත හැටියට මනෝවිඤ්ඤාණය සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්දියට යනවා. දැන් එහෙනම් මෙතන සත්වයේ පුද්ගලයෙක් කියලා ගන්න කෙනෙක් හිටියද? හේතුන් නිසා සකස් වුණා උදයක්. පටිච්චසමුප්පන්නේ වටිනාකම ඒකයි. සක්කාය දිට්ඨිය සිඳව දාන්නේ මහත්යෝ පටිච්චසමුප්පන්නෝ ජීවිතේ දකින්න කෙනා. එයා මෙතන දකිනවා මෙතන හිස් දෙයක් මෙතන හේතුන් නිසා සකස් වෙන්නා උදයක් තියෙන්නේ. මම අවිද්‍යාව නිරෝධ කරපු ගමන් මේ මුළු පටිච්චසමුප්පන්න ක්‍රියාවලියම නිරෝධ වෙනවා යනවා කියලා. ඉතින් එතනින් තමයි සක්කාය දිට්ඨිය අපි සිඳින්නේ. ඒ නිසා පටිච්චසමුප්පන්න ජීවිතේ හිතන එක ගොඩක් වටිනවා. එතකොට දකින්නවා තමා තුළ සත්‍යයේ පුද්ගලයන් නෙමේ හේතු නිසා සකස් වෙන දෙයක්. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පස්සපච්චය වේදනා. පස්සේ නිසා සකස් වෙනා විඳීමක් මෙතන තියෙනවා. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා පටිච්චසමුප්පන්නේ තමයි මාත් අපිට සක්කාය දිට්ඨිය සිඳලා ගන්න. එනිසා හැම වෙලාවම පරිසම්පාදයේ අපි බුදුන් වන්දනා කරන වෙලාවේ සත්‍යයන් කරනකොට අපි නිරතුරු ඒක අපේ ජීවිතයට ගැලපෙනවා. ජීවිතයට ගැලපෙනවා. ඒක නුවණින් මෙනෙහි කළාම අපිට ඒ අනුව ජීවත් වෙන්න පුළුවන්, හිතන්න පුළුවන්. එතකොට එතන අපිට පේන මෙතන සත්වයක් පුද්ගලයෙක් නෑ මෙතන හේතු නිසා සකස් වුණා වූ දෙයක් කියලා. හේතුන් නිරුද්ධ වෙච්ච දන්නේ දැන් රහතන් වහන්සේ හේතුන් සංස්කාර නිරෝධය කළා. නිරෝධය කරපු නිසා යා පිරිනිවි යන මොහොතම විඥානයේ තමා තුළින්ම නිවිල යනවා බහැරට යාම නැහැ මොකද උපාදානයක් නැති නිසා, තෘෂ්ණාව නැති නිසා. මොකද අතන නිරුද්ධ කළාම මේ සියල්ලම මෙතනින්ම නිරුද්ධ වෙලා යනවා. මොකද එතකන් එයාගේ අතීත සංස්කාරය නිසා එයා ජීවත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙයි. එතකොට තමයි එතන එහෙයි. එතකොට අපි දැන් ඇසයි රූපයයි එක්ුණාට පස්සේ චක්කු විඥානේ පහළ එතකොට තමයි දෙකම එකයි මාත්‍ය. අර විඥානේ තමයි මේ ගලාගෙන යන්නේ. අතනින් මේ මව් කුසෙන් ආවා වූ අවසාන චුටි චිත්තය. ඒකම තමයි මේ විඥානේ. වෙන දෙයක් නෙමෙයි. එතන අය තැන් දෙකකදී සඳහන් වෙනවා. අතන පංච උපාදානස්කන්ධයේ අතන විඥානය කියලා සකස් වෙනවා. මෙතන විඥානයේදී මෙතන මෙහෙම සංඛාරපත්‍ය විඥානය කියලා සකස් වෙනවා. නමුත් අතනින් මෞකුසෙන් අවසාන ගියේ චුති චිත්තේ සකස් වුණා වූ විඥානය තමයි මේ ආයතන හය ආරා මැරෙමින් ඉඳෙමින් ඉස්සරහට යන්නේ. තම විඥානයක් නෙමෙයි. එකම විඥානයක් නෙමෙයි. ඒ ඉතල ඒ විඥානයම තමයි මැරෙමින් ඉපදෙමින් ඇස ඉපදෙනකොට ඇස තුල චක්කු විඥානය හැටියට ඉන්නවා. කන ඉපදෙනකොට කන තුල සෝත විඥානය හැටියට ඉන්නවා. මැරෙමින් ඉපදෙමින් ඉස්සරහට යන්නේ. විඥානය. එහේ. ඊට පස්සේ එතන ඉඳලා ආය විඥාන පත්‍යා නාම රූප නාම රූප පත්‍යා සනිමුත් බලන්න පුළුවන්. එතන පංච උපාදානස්කන්ධයේදී ඒක බලන්න බැහැ මාත්‍ය. පරිසම්පාදයේදී ඒක බලන්න පුළුවන්. කියනකො එන්නේ මොකද කියන්නේ? දැන් අපි සයි රූපය එක්ුණාට පස්සේ ඇතිවන විඥානය. එහේ. එතකොට අපි එතකොට විඥානයක් විඥානය. එතකොට තමයි අපිට දැන් පටිච්චසමුප්පාද කියනවා. එහේ. ඒතර අර විඥානීය දකින්න තුලමුත් අපිට එතනින් පටන්ගෙන විඥානපත්‍ය නාම රූප කියන தත්යෙන් ඔතන දකින්න පුළුවන් අවසාන චුතිසිතේදී. දැන් අවසාන චුතිසිතෙත් මහත්මේ මොකක් හරි විඥානයක් සකස් වෙන්නේ. අවසාන චුතිසිත මනෝවිඥානයකින් සකස් වෙන්නේ. ඒතර මනෝවිඥානය තමයි ඊළඟට අතෙන්ට වැටෙනට පස්සේ නාම රූප පත්‍ය සලආයතන කියන කට්ටියට ගන්න පුළුවන් මහත්මේ. දැන් පංච උපාදානස්කන්ධය ගන්න බෑ. අතනදී ඊළඟ අවසාන චුතිසිත ඊළඟට අතෙන්ට බැස්සට පස්සේ එතන ඉඳන් අරගෙන ගන්න වෙනවා. එතකොට පංච උපාදානස්කන්ධය දෙක ගන්න බැහැ මහත්තයා. උපාදානස්කන්ධෙදි ඒක ගන්න බෑ. පංච උපාදානස්කන්ධෙදි බුදුරජාණන් වහන්සේ කියන විඥානය කියන විශේෂ ඥානය කියන කාරණේ. විශේෂ ඥානය, විශේෂ දැනීම කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ විඥානය කියන කාරණේට මාත්‍ර අර්ථයක් දෙන්නේ නැහැ. එක තැනක බුදුරජාණන් වහන්සේ විඥානය කියලා කියනවා විශේෂ වූ දැනීමට. ඒ කියන්නේ යා තිත්තයි කියලා දැනගන්නවා. අඹුල් රසයි කියලා දැනගන්නවා. ඒ වගේ දැන දැනි විශේෂ වූ ඒ අවසාන ඇති කරගන්නා වූ දැනීමට බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියලා. තව තැනක විඥානය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා සංස්කාරපත්‍ය විඥාන. පටිච්චසමුප්පාද. සංස්කාරපත්‍ය. ඊළඟ තැන බුදුරජාණන් වහන්සේ කියනවා විඥානය කියන්නේ මැජික් කරුවෙක් කියලා. ඒ කියන්නේ උන් ඔයා මම විඥානය ගැන කියලා තියෙනවා දැකලා නැහැ. මොකද විඥානය ගැන කියන්න බෑ මාත්‍යෝ. ඒකයි බුදුරජාණන් වහන්සේ නොකියන්නේ. විඥානයේ මැජික් කරුවෙක් කියන්නේ මාත්‍යෝ එයා ඒසා වේගවත්. එයා මෙතන පූසෙක් ඉන්නවා. ඒ පූසව සුදු පාට රෙද්දකින් වහලා මොකක් හරි කරලා මේ රෙද්ද අයින් කරලා ගන්නකොට මේක ඇතුලේ ඉන්නේ හාවෙක්. මේ හාවට රෙද්දකින් වහනවා මොනවක් හරි කරලා ආයෙමත් බලනකොට මේක ඇතුලේ ඉන්නේ ලේනේ. ඒ වගේ මහත්තයෝ ඒසා වේග වේගවත් ඒසා මැජික් කරුවෙක් කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. දැන් විඥානය ගැන කවදා හරි දවසක අපි අවබෝධ කරගත්තොත් අවබෝධ කරගන්නේ විඥානය කියන්නේ වේගයක් හිස් දෙයක් කියන කාරණේ විතරයි. එතන වේගයක් නම් හිස් දෙයක් නම් මහත් ඒක අර්ථ දක්වන්න පුළුවන්කම නැහැ. පුළුවන්කමක් නැහැ. ඒක අර්ථයක් නැහැ ඒක. අර්ථයක් නැති නිසා එයා විඥානය අතහරින්නේ. එයාට අවබෝධය මත හැරලා යන්නේ ඒක. එතන විඥානය ගන්න දෙයක් තියෙනවා නම් මහත් එයා ඒක අතහරින්නේ නැහැ. ගන්න දෙයක් තියෙනවා නම් අතහරින්නේ නැහැ. ඒතකොට එයා අවසානයේ කවදා හරි අවබෝධ කරගන්නේ විඥානය කියන්නේ වේගයක් කියන කාරණේ විතරයි. විඥානය කියන්නේ හිස් දෙයක් කියන කාරණේ. එයා භාවික හා ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් ඉන්නකොට එයාට පේනවා මාතෘ යක්ෂයේ කෝපපාතිකව පහළ වෙනවා. දැන් එයා දුව පැරණි ආරණ්‍යක ඉන්නේ යක්ෂයේ කෝපපාතිකව පහළ වෙනවා. ඒතකොට එයා සමාධියෙන් ඉන්නේ. එයා දැන් පංච නීවරණ යටපත් වෙලා සමාධියෙන් ඉන්නේ. එයා හිතන හිතලවත් නෑ එයාට මෙහෙම දෙයක් දකි කියලා. නමුත් එයා සමාධියෙන් දකිනවා අර යක්ෂයා ඕපපාතිකව පහළ වෙනවා. ඒතකොට යක්ෂයා ඕපපාතිකව පහළ වෙන මාත් එයාට පේනවා එයාට අඩි 6ක් විතර උසින් වේගවත් සුලියක් ගමනය වෙනවා. ඒක වේගවත් ඒක අපිට මේ කැමරාවකින්වත් මේකකින්වත් මයින්න ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒසා වේගයෙන් මේ සුලිය එකපාරට සකස් වෙලා වේගයෙන් මේ සුලිය භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වෙලා භ්‍රමණය වීම තුනේ වේගය තුනේ මේ අක්ෂයාව නිර්මාණය වෙනවා. දැන් මෙතන ඉන්නේ අක්ෂේ. ඒක දැන් මොකද්ද මේ සුලිය කියන්නේ? මේක තමයි විඥානය කියන්නේ. වේගය, වේගය ශක්තියක් විතරයි එතන තියෙනවා. මේක වර්ණයක්, හැඩයක්, උසක්, පළලක් අපිට කියන්න බෑ. ඒකයි බුදුරජාණන් වහන්සේ විඥානය විග්‍රහ කරන්නේ නැති විග්‍රහ කළේ තේරෙන්න බෑ. විඥානේ පැත්තේ එල්ලුණොත් එල්ලුණාම තමයි යෑම ගැලවෙන්න බෑ මාත්. මොකද ඒකන තියෙන හිස් දෙයක්. හිස් දෙයක් අපිට මෙහෙමයි කියලා විග්‍රහ කරන්න බෑ. ඒ කියන්නේ අතනර තුලිය හැටියට අර වේගය හැටියට ඒ තියෙන විඥානය කියන කාරණේ. කොයි කියන්නේ කොයි හරි කෙනෙක්ගෙන් අවසාන තුතිසි තමයි ඒ සකස් වෙන්නේ. ඒක ඕපපාතිකව පහළ වෙන්නේ එහෙමයි. අපේ වගේ මවකුසකින් එන්නේ නැහැ. ඒ ඕපපාතික ගන්න විඥානය වේගය තුලින්ම එක මොහොතක් ඇතුළත විනාඩියක් තුලදී යක්ෂයාගේ රූපේ නිර්මාණය කරනවා. ඉතින් ඒක තමයි විඥානය කියන්නේ. ඉතින් දැන් ඕකට කියන්න අර්ථයක් නෑ මම. ඒකයි කියන්නේ රූපය ප්‍රකටයි. රූපය පේනවා. ඇස පේනවා හොඳට. කන පේනවා. නාසය දිව ශරීරය පේනවා. එහෙනම් මෙන්න මේ රූපය මම ගන්න කියලා කියන්නේ ඒකයි. රූපය අනිත්‍යභාවය දකින්න රූපය අනිත්‍යභාවය දැක්කොත් රූපේ නිසා රූප උපාදානස්කන්ධයෙන් අනිත්‍යයි කියලා දැක්කොත් අනිත් උපාදානස්කන්ධයෙන් තියෙන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ. එතන පැටලුවක් මහත්ය පැටලුවාම තමයි යන්න ලියා ගන්න බෑ. ඒ පැටලිච්ච අප්‍රමාණ පිළි සංකාරෙ ඉන්නේ. ඕක හොයනවා හොයන්න දෙයක් නැති තැන හෙව්වා කියලා අහ වැඩක් තියෙනවා. හොයන්න දෙයක් නැහැ එතන. නමුත් හොයනවා. නමුත් අපිට හම්බ වෙයිද? හමු වෙන්නේ නැහැ. අපි මෙතන හොයන්න දෙයක් නැහැ කියලා දැක්ක තැන තමයි අපි ඒක අල්ලගත්ත වෙන්නේ. දැන් හොයන්න දෙයක් එතන නැහැ. විඥානය කියන්නේ දෙයක්. විඥානය කියන්නේ මේ මේ හිස් දෙයක් කියන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නැත්නම් ඒක අර්ථ දක්වලා තියෙන්නේ නැහැ. බුදුන් වහන්සේ මාත් දක්වලා නැහැ. සම්මනල් මාසේ දින පස්සේ පරමාර්ථය සම්මාසිත දුන්නා. හරි. හරි දැන් ඒ පස්සේ ටික. මට තියෙන දෙයක් අහන්න. බුද්ධානුස්සතිය බුද්ධානුස්සතිය විදර්ශනාවට ගන්නද? බුද්ධානුස්සතිය විදර්ශනාවට ගන්න කියන්නේ බුදුරයන් වහන්සේගෙන් අනිත්‍යභාවය දකින්න. තේරෙනවා? දැන් බුදුරයන් වහන්සේගේ ගුණයන් බුද්ධානුස්සතිය කියලා අපි වඩන්නේ නේද? බුදුර බුදුරයන් වහන්සේගේ ගුණයන් වඩනවා වගේම ඒසා ගුණයන්ගෙන් පිරුණාව බුදුරයන් වහන්සේත් අවසානයේදී පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් අලු ගොඩක් බවට පත් වුණා කියලා දකින්න. ඒක තමයි බුද්ධානුස්සතිය විදර්ශනාවට වඩනවා කියන්නේ. අරසා සාරාසංක කල්ප ලක්ෂ ගානක් පාරමී පුරලා ඒ ලබාගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබල්නේ සම්මා සම්බුද්ධ රූපකායත් අවසානයේ අලු ගොඩක් බවට ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා කියලා දකිනවා. අරසා සාරා සම්මා සංක කල්ප ලක්ෂ ගානක් පෙරම් පුරලා ඒ අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍ය වෙලා ගියා කියලා දකිනවා. දැන් මේ තියෙනා වූ ශාසනයත් මේ තියෙනා වූ ධර්මයක් තව ඉදිරි කාලෙදී අනිත්‍ය වෙනවායි කියලා දකිනවා. ඒ වගේ අතීතයේ වැඩ සිටියා බුදුරජාන් වහන්සේලා ලක්ෂ ගාණක් අනිත්‍ය වෙලා පිරිනිවන් පෑවා මනසින් දකිනවා. ඒක තමයි බුද්ධානුස්සතිය විදර්ශනාවට ගන්න. ඒ බුදුරජාන් වහන්සේම විදර්ශනාවට ගන්න වෙනවා. ඒ බුද්ධානුස්සතිය තුළින් සකස් වෙනා වූ සංහිඳීමෙන් ඒක ගන්න. තේරෙනවද? බුද්ධානුස්සතියෙන් සකස් වැඩිම තුළින් හිතේ සංහිඳීමක් සකස් වෙනවනේ. තේරෙනවද? ඒ සංහිඳීම කියන්නේ සමාධියේ සමාධියේ මුල් අවස්ථාව තමයි. ඉතින් ඒ සමාධිය ඒ සංහිඳීම තුළ ඉඳගෙන අර විදිහට බුද්ධානුස්සතිය වඩන්න. ඈ ඒ සංහිඳීම තුළ ඉඳන් බුද්ධානුස්සතිය වඩන්න. එහෙම සංහිඳීමක් සකස් වෙන්නේ නැත්නම් බුද්ධානුස්සතිය තුළින් අර ආනාපාන සතිය මම දැන් කිව්වේ අර ආස්වාසේ දිගභාවයේ එක අරමුණක හිත පීඩලා ඒ අරමුණ ඔස්සේ හිත අරගෙන යනවා. එහෙයි. ඉතින් සමාධියේ ආනාපාන සතිය භාවනා කරලා හිත සමාධිමත් වෙනකොට අර විදර්ශනාවට ගන්න ඕනේ. මම දැන් මෙතනදි කිව්වනේ ඒ විදර්ශනාවට ගන්න. තේරුණාද? සමාධිමත් හිතෙන් අර අනිත්‍ය සංඥාව දකින්න. රූපේ අනිත්‍යභාවය, වේදනාවේ අනිත්‍ය රූප වේදනාව අනිත්‍යභාවය දකින්න යන්න ඕන අවශ්‍ය නැහැ. රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. සැහැල්ලුව. ඒක ආස්වාදය. ඉතින් මේ සැහැල්ලුව අනිත්‍යයි කියලා දකින්න ඕනේ. මොකද මේ සැහැල්ලුව දැන් නැහැනේ නේද? දැන් තියෙනවද? භාවනාවෙන් නැගිට ගමන් සැහැල්ලුව නැහැ. ඉතින් නැති දෙයක් උදෙසා බැඳිලා වැඩක් නැහැ. ඉතින් නැති දේ නැති හැටියට දකින්න ඕනේ. ඒක තමයි විදර්ශනාව කියන්නේ. ඇති දේ ඇති හැටියට දකින්න. නැති දේ නැති හැටියට දකින්න. ඉතින් මේ මේ මේ දින දේ අනිත්‍ය වෙන හැටි දකින්න. ඉතින් එහෙම ඒක තමයි විදර්ශනාව කියන්නේ. නමුත් ඒක විදා අපි ඒ තුල ආස්වාදයේ තුලම අපි හිටියොත් ඒ කියන්නේ අපි විදර්ශනාවකට ගිහිල්ලා නැහැ. අවසාන සමාධියත් අපි තුල නැහැ. ඒ නිසා සමාධිය සකස් වුණ වෙලාවේදී අර වගේ විදර්ශනාවකට යන්න ඕනේ. තේරෙනවද? එහෙම නැතුව අර පාවෙන ස්වභාවය, සහැල්ලු ස්වභාවය දකිමින් ඉන්න යන්න එපා. ඒවා ආස්වාදයක්. ඒවා ආස්වාදයන් ඒවා භාවනාවේ අර්ථයකට ගැනෙන්නේ නැහැ. හිත සමාධිමත් වෙනවා. නමුත් ඒ සමාධිමත් හිතෙන් හැම වෙලාවෙම රූපේ අනිත්‍යභාවය දකින්න. රූපය අනිත්‍ය භාවය දකින්න. මම දැන් කිව්වා වගේ රූපය අනිත්‍ය භාවය ආයතන හැටියට මේ ඇසේ කන භාවය දකින්න. එහෙම නැත්නම් මේ දෙසිස් මේ සතර මහා ධාතු හැටියට මේකේ පඨවි ආපෝ තේජෝ වායෝ හැටියට දකින්න. එහෙම දකින්න ඉස්සරහට යන්න. නෑ එහෙම දෙයක් නෑ. එහෙම ගුරුවරයෙක් නැතුව කළා කියලා ප්‍රශ්නයක් නැහැ. Tamanට Tamanට අපහසුතාවක් දැනෙනවා නම් ඒක නතර කරලා දාන්නයි තියෙන්නේ. එහෙම අපහසුතාවක් දැනෙන්නේ හරියට කරොත් එහෙම. ඉතින් සමාධිය තුල ඉඳලා ඊට පස්සේ Taman සතර සතිපට්ඨාන අර කියන රූපේ අනිත්‍යභාවයට යන්න. තේරෙනවද? එතන අතෙන්ට ගියා නම් ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගුරුවරයෙක් නොදන්න දෙයක් අහගන්න කෙනෙක්ගේ තේරුණාද? නමුත් එහෙම බය වෙන්න දෙයක් උතන සිද්ධ වෙන්නේ නැහැ. මොකද ධර්මයේ තුලනේ ඉන්නේ නේද? ඒ නිසා මුල් වෙන්නේ ශ්‍රද්ධාවයි ඈ. බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවයි සිල්පද පහ හොඳින් ආරක්ෂා කරගන්න. ඒක කරලා තමයි ඊළඟට අරවා කරෙන්න ඕනේ. එතකොට තමයි ඒවා වැඩෙන්නේ. මේවා වැඩෙන්නේ නැතුව අරක වැඩෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා වැඩි බර දෙන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංගය කෙරෙහි ශ්‍රද්ධාවට. ඊළඟ බර දෙන්න සීලයට. ඒතකොට ඊළඟට භාවනාව කියන දේ Taman තුලින් සකස් වෙලා යන්නේ. ඔය ඒක එකම මාර්ගය කියන දේ. මේ භවයෙන් ඈතර වෙන්න තියෙන එකම මාර්ගයයි. ඒතන ඈතර නෙමෙයි ඉතින් ඊට පස්සේ මාර්ගය කියනවා බුදුරජාණන් වහන්සේ. ඔය ආරම්භය. ආරම්භයේදී බුදුරජාණන් වහන්සේ කියනවා ඉතින් එකම මාර්ගය තමයි. මේ දුකෙන් මේකෙන් වෙන්න තියෙන එකම මාර්ගය සතර සටිපට්ඨාන. වෙන මාර්ගයක් නැහැ. මේ මාර්ගය දේශනා කරා. ඒ මුලින් මුලින්ම හඳුන්වා දී මෙතන තියෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මාර්ගය කියන දිගින් දිගටම සූත්‍රය. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් ආහාරයක් ගන්නකොට ස්වාමීන් වහන්සේ විඥාන හය වෙලාවකට එකක් කියලා කියන්නේ ඇයි ස්වාමීන් එක වෙලාව ඒක තමයි වේගය කියන්නේ. ඔතන විඥානේ වේගය අල්ලන්න බෑ කියලා කියන්නේ ඒකනේ. ඒසා වේගයෙන් ඒක ක්‍රියාත්මක වෙනවා මාත්. ඒක දකින්න ප්‍රඥාවෙන් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ ප්‍රඥාවෙන් තොරව ඒක දකින්න බෑ. ප්‍රඥාවෙන් තොරව දකින්න බැරි හින්දානේ අපි තාම මෙතන තාම ඉන්නේ. ඒක දැක්කේ කෙනානේ රහත් වෙනවා කියන්නේ. බුද්ධත්වයටපත් වෙනවා කියන්නේ. ඒතකොට ඒක ඒසා වේගවත් මාත්‍ය. ඒ වේද දැන් දැන් කවදා හරි දවසක මාත්‍ය අපි රහත් වෙනවා කියලා ප්‍රතිවාදයට අවබෝධ කරනවා කියන්නේ එයා මේ රූපයේ වේගයක් හැටියට දකින්න ඕනේ මාත්‍ය. අපි කොච්චර අනිත්‍ය අනිත්‍ය කියන කාරණේ මේ අපි අනිත්‍යයි කියන්නේ දැන් මෙතන මේ කැමරාව තියෙනවා වැටෙනවා බින්දෙනවා කැඩෙනවා මේකනේ අනිත්‍යයි කියන්නේ. නමුත් මේ අනිත්‍ය කියන දේ හරි. නමුත් මේක වඩාගෙන අපි තව ඉස්සරහට යන්න ඕනේ. දැකලා එයා තුළ දැන් ආරෂ්ඨාංගික මාර්ගයේ සකස් වුණාට පස්සේ මහත්ව අටවෙනි අංගය තමයි සම්මා මේ මේ මේ සමාධිය. සම්මා සති සම්මා සමාධි. ඉන් පස්සේ තව දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අටවෙනි නවවෙනි 10වෙනි අංග හැටියට. ඒතකොට නවවෙනි තැන තමයි සම්මා ඥාන. සම්මා ඥාන වලින් පස්සේ මොකද දෙන්නේ? සම්මා විමුක්තිය. එහෙනම් අද ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩනට පස්සේ සම්මා ඥාන කියලා අංගයක් එයා තුලින් වැඩෙනවා. සම්මා ඥානයේදී තමයි යා මේ සියල්ල දකින්නේ. සම්මා ඥාන සකස් වුණ තැනයි සම්මා විමුක්තිය සකස් වෙන්නේ මාත්‍ය. තේන්න. ඒක සම්මා ඥාන තුලින් තමයි යාට මේ රූපේ විඥානයේ මේ සියලුම වේගයන් එයා දකින්නේ. ඒ රූපයේ වේගය දකිද්දි මාත්‍ය මහත්යා කියන කෙනා යා අනිත්‍ය සංඥාවෙන් දකිද්දි එයා දකින්නේ සුලියක් හැටියට විතරයි මහත්ය. වෙන දෙයක් මහත්යාගේ පේන්නේ නැහැ. සුලියක් හැටියට දකින්නේ වේගයක්. ඒ වේගය තමයි මේ මහත්ය හැටියට මෙතන ඉන්නේ. ඝන වෙලා. ඒ එයා මේක මතු කරලා ගන්නවා මහත්ය. විනිවිද දකින්න විදර්ශනාව කියන්නේ ඒකනේ. මේ රූපය එයා විනිවිද දකින්නවා. එයා එයා එතනදී මහත්යාගේ දකින්නේ වේගයක් කියන කාරණේ සුලියක් කියන කාරණේ විතර. අර යක්ෂයා පහළ වෙනකොට සකස් වුණා වූ සුලියක් තියෙන ඒ වගේ රූපේ කියන්නේ ඒසා වේගයක්. එයා මේ වේගයෙන් මේ මුළු ලෝකෙම සියුම් කරලා සියුම් කරලා දෝතර ගන්නවා කියනවා. ඒසා ප්‍රඥාව කියන්නේ එහෙම දෙයක් මාත්‍රේ. ඒකනේ සාරා සංඝ කල්ප ලක්ෂ කෝටි ප්‍රකෝටි ගාණක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණ මේ තාම බැරි වුණා අපිට මෙතෙන් දෙන්න. එහෙනම් මාත්‍රේ ඒක සියුම් දෙයක් වෙන්න බෑ. සියුම් දෙයක් වෙන්න බෑ. ඒක අපි හිතන විදිහට මේ ආයතන හය සකස් වුණාම එහෙම හිමින් දකින්න බෑ. එහෙම මහත්යවම කියනකොට මහත්යෝ ඇහැ සියවාරයක් ඉපදිලා. මේ ඔක්කොම මහත්ය දැකලා සියවාරයක්ම ඇහැ ඉපදිලා මැරිලා. කන සියවාරයක් ඉපදිලා මේ ඔක්කොම ශබ්ද ඇහිලා. ඒ එහෙනම් කොහොමද මේක දකින්නේ? ඒකයි බුදුරජාණන් සම්මා ඥාන පනවන්නේ නම් වෙන්නේ තැනට. සම්මා ඥාන සකස් වුණ තැනදී සම්මා විමුක්තිය සකස් වෙනවා. සංඥා ඥාන වලින් තොරව සම්මා විමුක්තිය සකස් වෙන්නේ නැහැ. සම්මා ඥාන වලින් තොරව විමුක්තියක් සකස් වෙන්නේ නැහැ. ඒ සම්මා ඥාන තුලින් තමයි මහත් අපිට ලෝකේ යථාර්ථයේ පංච උපාදානස්කන්ධ යථාර්ථය අපිට පෙන්වන්නේ. ඉතින් නැත්තම් එතන සම්මා ඥාන කියලා දෙයක් කියන්නේ ඥාන දර්ශන කියන්නේ ඒකයි. දර්ශනයන් පහල කරනවා ඥානයන් සමගින්. දර්ශනයන් පහල කරන එක ඥාන දර්ශන කියන්නේ. දර්ශනයන් සමගින් ඥානය සකස් වෙන්නේ. එයා වේගයේ විඥානයේ දර්ශනයෙන් දැකලායි ඥානය සකස් කරගන්නේ. ඒ දෙපාරක් ඒවා සකස් වෙන්නේ එකපාරයි සකස් වෙන්නේ. දෙවෙනි පාරක් ආයෙම සකස් වෙන්නේ. මොකද එයා අවබෝධයට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අවබෝධය තුල එයා ජීවත් වෙනවා ආයිම තේ ඥාන දර්ශනේ දෙවෙනි පාරක් සකස් වෙන්නේ නැහැ අවබෝධයත් එක්කම ඥාන දර්ශනයත් එක්ක සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඕක අපිට අර විදිහට කතා කරලා කවදාකවත් ඉවර කරන්න බැහැ. ඒ කතා කරන මොහොතේ අපේ ඇහැ සියවාරයක් මැරලා, කන සියවාරයක් මැරලා. අපි ඒක බත් කටක් කනකොට මාත්‍යෝ දිව 10 වාරයක් මැරලා ඉපදුනා. ඒ නිසා අපිට එහෙම වේගෙන් කතා ඒක වේගය තුලමයි දකින්නේ. ඒකනේ මාත්‍යෝ කෝටි ප්‍රකෝටි සංසාරේ ආපු ගමන එක මොහොතෙන් දැක්ක මොහොත මෙයා භවය නිරුද්ධ කරන්නේ. එහෙනම් පුංචි දෙයක් වෙන්න පුළුවන්. පුංචි දෙයක් නෙමෙයි එයා දකින්නේ. අපි දකින මේක කැඩුනා බිඳුනා කියන අනිත්‍යයක් දැක්ක. පහ කෝටි ගණන්ක් පහු කරලා එන්න ඕනේ. බුදුරන් වහන්සේ සාසන ලක්. එහෙනම් එයා දකින දේ බොහොම සීම් යනවා. වේගවත් යනවා. එහෙම නැත්නම් එයාට මේ ආවා වූ ගමන එක ශ්‍රේණියෙන් නවත්තන්න බෑ. අනේ ඊට පස්සේ ඒගොල්ලෝ අපිත් එක්ක ගැටෙනවා. ඊට පස්සේ ඒක මහත් වෙලා තේරුම් ගන්න පුළුවන්. නමුත් ඕක තේරුම් නොගන්න යම් තියෙනවා. ඒකයක් විතරයි හිස් දෙයක් විතරයි. එතන ගන්න. ඒකයි ආයතනින් මිදෙන්නේ. අර්ථයක් තියෙනවා නම් එයා මිදෙන්නේ නැහැ. ඒ තුල තවත් දැක්කන් දැන් ඒක කිව්වම අර දැක්කායි කියලා හිතන්න. දැක්ක දේ දැක්කායි කියලා හිතන්න. ඇසුණ දේ ඇසුණායි කියලා හිතන්න. දැනුණ දේ දැනුණායි කියලා හිතන්න. ඉන් එහාට යන්නේ නැහැ. අපි කොයි දේ දැක්කන් මහත්යෝ දැක්ක තැනින් අපි ඉස්සරහට අරන් යනවා. භවයක් සකස් කරගන්නවා. පංච උපාදානස්කන්ධය සකස් කරගන්නවා. අපිට ඇහුනොත් ඒ ඇහුන දෙයට අදාළව අපි හිත අරගෙන යනවා. ඒ නිසා භවය සකස් කරගන්නවා. සංස්කාර රකස් කරගන්නවා. අපිට මොකක් හරි දැනුනොත් ඒ කියන්නේ සිතුවිල්ලක් සකස් වුණොත් ඒ සිතුවිල්ල අබාගෙන අපි යනවා. ඒ කියන්නේ ගොතෙන්ද බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දැක්කායි කියන තැනින් නවතින්න. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. ඇසුනායි කියන තැනින් නවතින්න, දැනුනායි කියන තැනින් නවතින්න කියලා බුදුරජාණන් වහන්සේ කියේ. ඒක තමයි බාහි දාර්ශනිකය කියන්නේ. ඒ කියන ගාම බාහි දාර්ශනිකයේ මේ මොහොතේම ගිහියනු පිටිම රහත් භාවයට පාදවනවා. ඒ ඒ. ඔව් ඔව් අධ්‍යාපනය ලැබුණ නම් අනිත්‍ය වඩන්න යන්න එපා වැඩි. වෙන බලාපොරොත්තුවක් තියෙනවන් ප්‍රශ්නයක් නැහැ නේද? අධ්‍යාපනය ලැබනකොට අධ්‍ය මේ අනිත්‍ය සංඥා වඩන්න සුසු නැහැ. ආරක්ෂා කරගෙන බුද්ධානුස්සතිය මෛත්‍රිය තුල ඉන්නවා. තියෙනවනේ. ඒතර අධ්‍යාපනය ඉවරනාට පස්සේ Tamanට පුළුවන් ඒ ගුණාත්මක භාවය මෙඩපනේ ලබන ලාවේ අනිත් සංඥා කියන එක. අපි අපි කරපු කුසල කුසල කල වෙනවද කියලා අපිට පේන්නේ නැහැ දැන් අපි ඒක දකිමු. ප්‍රබෝධ කළා වූ ධර්මය අර ඇක්ටේරියා වනේ කියන කොළමසේ දේශනා කළා වූ ධර්මය මේ අතේ තියෙන ප්‍රමාණයට ලහුවක් අරගෙන. එනම් මාත් උන්වහන්සේ මේ අපිට දේශනා කළා තියෙන මේ නිවන් මාර්ගයට අදාළ ටික විතරයි. නිවන් මාර්ගයට අදාළ ටික විතරයි. එහෙනම් අරසා දෙයක් බුදුරජාණන් වහන්සේ දැකලා අපිට කියලා නැහැ මහත්තයා. දැකලා ඒ ශ්‍රද්ධාව තුළින් තමයි අපි පිළිගන්නේ වෙන පිළි මූලික කොටගෙන සිද්ධ වෙනවා කෙනෙක්පත් වෙලා උපදින නූගත් වෙලා උපදින ඒවයි ඒක ඒ ඒ තුලින් අපි ඒක සමාජයට ගලපලා අපි ඒක දකින්න ඕනේ සමාජයට ගලපලා ගමන් සිත් කියලා කියන්නේ මොකක්ද සම්මත දැක්කම බෙදලා කරලා ඔය පැත්තෙන් අභිධර්මයේ පැත්තෙන් මම විහිදියක් පාඩා ගන්නවා ඒවා මහත්ය එක එක එක දේ 10කට 15කට 100කට කඩනවා මාත්‍ය ඕකේ අභිධර්මයේ ඕක පැත්ත ගියොත් මහත්ය අපිට හරි බයానක වෙනවා ඒකයි තියන්නේ අයිමත් ඕක අයිමත් කඩන්න ඕනේ 100කට නේද 100කට වැඩිව පැටලෙනවා නේද මේ සකස් වෙන්න ආවන හිත කියන හිතත් අනිත් වෙනවා. <laughs> අර පැත්තට ගිය තවිරි අන්න වෙනවා ගොඩාක් දුර. <laughs> අපි අපි බේරුනේ ඕවන් ඕවගෙන හිතේ නැහැ. ඕවා හිතුවනම් තවත් හිත හිත යනවා. <laughs> හොඳ වෙලාවට ඒ දැනුම පැත්ත අපි ගත්තේ නේ. දැනුම පැත්ත ගත්තනම් හරි ප්‍රශ්නයක් එනවා. දැනුමක් හිස් වෙච්ච තැන අවබෝධය සකස් වෙනවා. කාලට දැනුම ගන්නකොට හිස් කරන්න පටන් ගත්තාම 2000 3000 4000 5000 තියාගෙන දැනුම තියෙන්නේ නැති. අර ස්වාමීන් වහන්සේගේ ගණන් 10 ගණන් ගෝගුරු ගෝලියෝ ඉන්නවා. සූත්‍ර කටපාඩමින් කියන්නේ. අභිධර්මයේ කටපාඩමින්. බුදුනාහසේ පොටිල හාමුදුරන්ට කතා කරන්නේ තුච්ච පොටිල. පොටිල හාමුදුරුවෝ බලන්න මම මෙච්චර ගෝලයෝ ඉන්නවා මෙච්චර ධර්මයේ දන්නවා එයි මට මේ හිස් පොටිල කියන්නේ කියලා. මේ බුදුනාහසේ පස්සේ තේරුම් ගන්න මට මේ හිස් පොටිල කියන්නේ මම දැනුම තියෙන අවබෝධය නැහැ. ඊට පස්සේ තමයි යා මේ සියල්ල අත්හැරලා දාලා දැනුම කියන දේ අත්හැරන තනයි අවබෝධ නැවතන අවස්ථාව මන්නම් දකින්නේ ලැබෙයි. තව දකින්න දකින්න අපි තව තව ශක්තිමත් වෙයි. අපිට ලැබුණා වූ මේ ජීවිතය හේතුන් නිසා ලැබුණු ජීවිතයක් කියලා අපි ජීවිතයක් ලබන්න කනකසියාවේ පියසිදු ලක්ෂ්‍ය අපි සපුරගෙන තියෙනවා. ඒක ජපානි මිනිස්සෙක් වෙන එක නෙමෙයි. මේ බුද්ධෝත්පාද කාලයක බෞද්ධයෙක් වෙන එකයි. කනකස් බෑ පියසිදුරෙන් අහස බලනවා දුර්ලභ. ජාතිකයෙක් වෙන්න එහෙම ප්‍රශ්නයක් නැහැ. මේ මේ දුර්ලභ තැන අපේ ඉලක්කයට අපි ඇවිල්ලා තියෙනවා. පොඩක් කරගෙන ඉන්න හැද නේද? මේක අපි හැම වෙලාවෙම දකින්න ඕනේ බුදුරයන් වහන්සේ ජීවමාන වෙද්දී දැනාට ජීවමාන විද්‍යා දන්නවා එයාගේ ශාසනයේ මුලින්ම සෝවාන් ඵලයටපත් වෙන්නේ කොණ්ඩඤ්ඤ වහන්සේගේ ශාසනයේ මුලින්ම රහත්භාවයටපත් වෙන්නේ කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ කියලා. ඈත එනකොටම එයා බුදුරයන් වහන්සේ කියනවා මේ ඉන්නේ මගේ ආයතන අනාගතේ කියලා. ඒ වගේ මාත්‍ය බුදුරයන් වහන්සේ එදා මහත්යාව දකින්නදී කියලා අපි හිතන්නේ. මෙයා තමයි මගේ ශාසනයේ අවසාන සතරපායි. මෙයා තමයි මගේ ශාසනයේ අවසාන රහතන් වහන්සේ වෙන්නේ. ඒ වගේ අපි උපක්‍රමශීලී වෙන්න. උපක්‍රමශීලී නම් මේ කියන්නේ. එහෙනම් Taman තුලින් ඇතිවෙච්ච සකස් වෙන බුදුරජාණන් වහන්සේට දකින්න නැති මම මේ ජීවිතේ සතර පායෙන් මිදෙනවා කියලා. බුදුරජාණන් දකින්න නැති මම මේ ජීවිතේ රහත් භාවයට පත් වෙනවා කියලා. දැක්කම අද තව තව අයෝමයේ බුදුරජාණන් වහන්සේගේ ශක්තියක් සකස්. ශක්තිය තමයි අපිට මාර්ගය කියලා යන ඉස්සරහට වීද සකස්. ඒ වගේ අපි උපක්‍රමශීලී වෙන්න ඕනේ. එහෙම නැත්නම් මෙතනින් ගැලවුණොත්, යා මෙතනින් ගැලවෙන්න බැරි වුණොත් අපිට ආයිමත් අවස්ථාවක් නම් ලැබෙන්නේ නැහැ. ඒක නම් කොහොමත් වෙන්නේ නැහැ. මේක මේ ධර්මයේ මාත්‍ය මේ අර ඉර නිලෙන්නේ යනකොට මුහුදයින්ට ගියාම ප්‍රභාෂරව දිලිසෙනවා වගේ මේ නිවෙන් යන පහනක තියෙන ප්‍රභාෂර භාවයන්. ඒකට අපි ධර්මයේ ලොකු උද්‍යෝගයක් තියෙනවා මේ මොකද නමුත් ඒ උද්‍යෝගයේ මාත්‍ය නිවෙන් යන පහනක තියෙන දැල්ල. ඒක මොහොතෙන් නිවිල යනවා. මේක දුර්ලභම තැන අවසානම තැන තමයි මේ සකස් වෙලා තියෙන්නේ. මේ ලෝකේ කියන්නේ මේ මේ මේ සම්මාතාවෙන් පහළ වෙන කාලේ තමයි මේ ඉවිලා තියෙන්නේ. ආයිමත් නැවත මෙවැනි එකක් එන්නේ නැහැ. ඒක අපි නුවණින් දකින්න ඕනේ. මේ නුවණින් දහහක් මේ පැත්තේ මාරයා ඇති කරනවා. ගමනක් තුළින් අපි මේක මතු කරලා ගන්න. ඒක දකිනකොට මාත් සද්ධාහම හිත තියෙන සද්ධාහම තමයි අපිට ශක්තිය සකස් කරලා දෙන්නේ. ඒ තමයි මම ඒ උත්තරේ කිව්වේ. තේරුණාද? ඒ සමාර්මයේ ස්වභාවය වැඩි. තේරුණාද? යා අනිත්‍ය සංඥාව නිසාම අධ්‍යාපනය දිනු කරගන්න පුළුවන්. තේරුණාද? අනිත්‍ය සංඥාව නිසා අධ්‍යාපනය දිනු කරගන්නත් පුළුවන්. මොකද එයා බාහිර එන රූපේ අනුරූපයන් එයා ගන්නෙ නැහැ. ඒක මේකටම එතන එතන අනිත්‍යයි කියලා එයා මේ පැත්තෙන් ඊට වඩා උපාදානයක් අල්ලන් ඉන්නේ. තේරෙනවද? එතන අනිත්‍ය වැඩිවීමක් වෙන්නේ නැහැ. මොකද එයා එයා ඒක අතහැරලා මෙහි කල්ලා ගන්නවා කියන එක අනිත්‍ය වෙන්නේ නැහැ නේද? නමුත් ඒක වැඩිවීමක් වෙන්නේ නැහැ. නමුත් දක්ෂ කෙනා අරක වෙනවා. නමුත් උනා කියලා ඒක අර්ථවත් අනිත්‍යක් වෙන්නේ නැහැ මාත්. අර්ථවත් අනිත්‍යක් පොදුවේ දෙන්න තියෙන උත්තරය තමයි අධ්‍යාපනය ලැබන කාලේ අනිත්‍ය සංඥාව වඩන්න කියන දරුවෙක් ඇවිල්ලා අනිත්‍ය ගැන අහන්නේ කොහොමද? අපි කියන්නේ පැවිදි වෙන්න කැමැත්තෙන් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. පැවිදි වෙන එයාගේ ස්ථීරා තමයි දරුවෝ ඉන්නවා. නෑ මම අනිවාර්යෙන් පැවිදි වෙනවා. ඉතින් එහෙම කෙනෙක් අරක මොනවාම ප්‍රශ්නයක් නැහැ. අර පැත්ත වැඩින්නේ අරින්නවනේ. නමුත් දැන් පොදුවේ කටයුතු මාත්‍යෝ මේ අනිත්‍ය සංඥාවේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා නම් අනිත්‍ය සංඥාව වැඩෙන වඩා ගන්න පුළුවන් ගිහි ජීවිතයට අදාළව අනිත්‍ය සංඥාව වඩා ගන්න පුළුවන්. ප්‍රමින්නේ අනිත්‍ය දකින්නේ. මේ කටයුතු කරමිනේ අනිත්‍ය දකින්නේ. පැවිදි ජීවිතයේදී එහෙම නෙමෙයි රූපයෙන් අයින් වෙලායි අනිත්‍ය දකින්නේ. අවබෝධය කරන්නේ ආයන්නේ නැහැ. ගිහි ජීවිතයේදී වෙනයි, පැවිදි ජීවිතයේදී වෙනයි. ඒ දෙකේ අර්ථය පැවිදි ජීවිතයේදී මුගක් ඉස්සරහට ගිහින්. ඒ ඒ ඒ ඒ. ලෝකෝත්තර සම්මාදිතාව ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියන්නේ සත්‍ය අවබෝධය. මොකද්ද? මොකද මාත්‍ය? ඔව්. මගේ ඒක තියෙනවා මාත්‍ය මම අර එක්කෙනෙකුට පොත් දුන් දෙවිලා අර පොත් දුන්නේ අර තිස්ස මහත්තයා කියලා කෙනෙක් නේද ජීවිතේන මහත්තයනේ කලේ. ඉතින් එයාගේ එයා ඒ පොත් අන්තිම පොත් දෙකෙන් එයා පිටපත් මම හිතන්නේ 25000ක් විතර බෙදුවා. ඉතින් මටම තේරෙනවා මෙයාට ඊට වැඩිය බර දෙන්න හොඳ නැහැ කියලා. ඉතින් මං කෝ දැන් මේක ඇති මහත්තයෝ මේක අපි පුඩුවන් දෙකේ මිලි කරලා දැන් ඉක්ුණා. ඉතින් ඒ වෙලාවේ මහත්තයා කිව්වා අනේ සයන්ස මම තවත් 20 පොට් වගේ 25000 විතර ගහන්න මට පොඩ් දෙන්න කියලා. මම එහාට එකක් තියෙනවා මහත්තයා. වෙන දෙයක් නම් නැහැ. හොඳේ. ඒක මම අවස්ථාව ලැබුණොත් මහත්තයාට කියනවා මම එයාට පොඩි 10000ක් එයාට බෙදලා දෙන්න අවස්ථාව දෙන්න. ආ ඒ මට එදා කිව්වනේ මහත්තයා. මම වෙන්නේ හොඳ නැහැ නේද? ඒක <laughs> මහත් පුදුම අප්‍රමාණ විදිහට බෙහෙතලා මේ. ඒක ධර්ම දානමය කුසලයක්. ධර්ම දානය මේ ලෝකේ ශ්‍රේෂ්ඨම දානයන් අතරින් අග්‍රම දානය වෙන්නේ ධර්ම දානය. කෙනෙකුට කරන්නා වූ ශේෂ්ඨම අනුග්‍රහයන් අතර අනුග්‍රහය වෙන්නේ ධර්මානු ධර්මයෙන් කරන අනුග්‍රහය කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඉතින් ඒක තමන්ට කරගන්නා වූ දෙයක්. මට කරන දෙයක් නෙමෙයි. මොකද ඒක එහෙම එතන සකස් වෙනා වූ කුසලයේ මාත්‍යෝ තමන්ට ධර්මඥානිය ලැබීම උදෙසා හේතු වෙනවා. ඒ නිසා තමන් මේ දෙන හැම මොහොතකම තමන් මට මේ ධර්මය අවබෝධ කරගන්න ශක්තිය ලැබේවා කියලා. එහෙම චිත්තය සකස් කරන එක දෙන්න. එහෙම දුන්නොත් ඒක මරණාසන්න මොහොත ළඟනකොට ස්වාමීන් වහන්සේ මම කරපු පෙර තමන් කරපු කර්මයන් චිත්‍රපටියක් දකින්නවා කියලා කියනවනේ. ඒ සිතුවිලි සිත මරණ වෙලාවේ හිතාරි වේගවත් මහත්තයා. ප්‍රාස්ථානක වල මහත්ය කේන්ති කියවල ඒ වේගයෙන් දුවන වෙලාවේ මැරෙන වෙලාවේ සකස් වුණු චුතිසිතට අදාළව ඒ මැරෙන වෙලාව සකස් වුණු හිතට අදාළව ප්‍රතිසන්දි යනවා. දැන් තමාට තව විනාඩි 5ක් පරක් වුණොත් වෙනත් චිත්තයකට යන්න පුළුවන්. තේරෙනවද? දැන් මෙතනදී සකස් වුණේ අකුසල් චිත්තයක්. නමුත් තව විනාඩි 5ක් පරක් වෙලා මරන යාතුල කුසල් චිත්තයක් සකස් වෙන්න පුළුවන් සමහර විට. නමුත් අර සකස් වෙන චිත්තයට අදාළව ඊළඟ ප්‍රතිසන්දිය යනවා. ඒකවත් භාවයෙන් ඩග්ගාලේ බිඳුන එකට යනවා හිත. එතකොට ඒ තව විනාඩි 5ක් පරක් වුණා නම් ඊට වඩා වෙනස් චිත්තයකට යන්න පුළුවන්. ඊළඟ දරුණු තැනකට යන්නත් පුළුවන්. අසන ඒ මරණ වෙලාවට ඒක පැරෙන්න ගියා මට හිත දාස් ගානක් ඇති වුණා අකුසල් හිත්ම යාළුවේ ළමයිට ගහපුවාත් මතක් වෙනවා. මේ අවුරුදු 60 වගේ කෙනෙක් අර මැරෙන්න ගිය වෙලාවක කරුණේ නෑ වතුර ගිරිලා දිය සුනාමිය වෙලාවට. මොකද එයා කියනවා එයා මැරෙන්නෙම කියලා. හිතන එයාට පුංචි ඉස්කෝලේ ගිහලා ළමයිට සතුටක් නරක වුණා. එයා හිත එයා හිතන්නේ නෑනේ මේක කොහෙද තිබ්බේ මෙච්චර කාලේ. ඔය මාත් වේගවත් වුණාට පස්සේ මතු කියලා මතු කියලා මතු වෙලා. අනිත් අනිත් දකින්න. නමුත් ඒක තමයි ලෝකයේ තියෙන අමාරුම තේමාව. ඒක වඩන්න නම් ඒකයි බුදුරජාණන් වහන්සේ කියන ඇසුරු තැනක් අනිත්‍ය වැඩුවොත් ඔබ සතර පායෙ මිදිලා කියලා. ඇසුරු තැනක් මෛත්‍රිය වැඩුවොත් ඔබ බ්‍රහ්ම ලෝකයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක. එතෙන්ද මේ ඇසුරු තැනක් කියන්නේ මහත්යෝ චුතිසිත. චුතිසිත. නැත්නම් අසුබසනක් මෛත්‍රිය වැඩපො නැති කෙනෙක් ඉන්නවනේ මේ ලෝකේ. ඕන කෙනෙක් මෛත්‍රියක් කියනවා. එහෙනම් එයා ඔක්කොම බ්‍රහ්ම ලෝකේ යන්න එපා. අසුබසනක් අනිත්‍යයි කියලා වැඩපො නැති කෙනෙක් ඉන්නවා. එහෙනම් ඔක්කොම නිවන් දකින්න එපා. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ අසුබසනක් කියලා කියන මාත චුතිසිත. චුතිසිත අසුබසනක් ඒ සා වේගවත්. ඒ වේගවත් චුතිසිතේ අනිත්‍ය සංඥාවක් මතුනොත් එයා සතර පායෙන් මිදිලා. ඒ සා වේගවත් චුතිසිතේ අනිත්‍ය සංඥා මේ මෛත්‍රී සංඥාවක් වැඩුණොත් එයා බ්‍රහ්ම ලෝකේ. නමුත් එහෙනම් ඒ අසුබසන වඩන්න නම් මාත්‍ය දීර්ඝ කාලයක් මේක වඩලා පුරුදු වෙන්න ඕනේ. දීර්ඝ කාලයක් වඩලා පුදු වෙනවා. මොකද්ද? ඒ ආයුෂ වර්ණය සැපේ බලයේත් මාත්‍ර එක එක දුර්වලතාවයන් නිසා තමයි බුදුරජාණන් වහන්සේ කියනවා දානයක් දෙද්දී ඒක කාරණා පහකින් පරිපූර්ණ වෙන්න ඕනේ. ශ්‍රද්ධාව තියෙන්න ඕනේ, ගරුත්වය තියෙන්න ඕනේ, කර්මය කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ, සියතින් සකසාගත් දෙයින් දන් දෙන්න ඕනේ, ඊළඟට මේ මේ ප්‍රණීතව දන් දෙන්න ඕනේ. ඔය කාරණා පහෙන් මේක පරිපූර්ණ වෙන්න ඕනේ. ඔය කාරණා පහෙන් පරිපූර්ණ නැත්නම් දානයක් මහත්ඵල මානසංශ නැහැ. දැන් ඒ කියන්නේ එහෙම පරිපූර්ණ වුණේ නැත්නම් එයා මොකද කරන්නේ? එයා දන් දෙනවා. දැන් දුන්නට පස්සේ දැන් සමහර සමහරු ඉන්නවා. එයාගේ අල්මාරියේ ඇඳුම් කට්ටල 25ක් තියෙනවා. නමුත් එයා හැමදාම අඳින්නේ එක ඇඳුමක්. එයාට ගෙදර වාහනයක් තියෙනවා. නමුත් එයා හැමදාම යන්නේ බස් එකේ. එයාට ගෙවල් කීපයක් තියෙනවා. නමුත් එයා ඉන්නේ කුලියට. ඇයි සම්පත් ලැබෙනවා ඒවා භුක්ති විඳින්න හිත දෙන්නේ? නැහැ. සම්පත් ලැබෙනවා. ඒ දානේ දුන්නානේ. නමුත් දානේ දුන්නට අර කාරණා පහෙන් පරිපූර්ණ නෙවෙයි. දුන්නේ. එනිසා යාට සම්පත් ලැබෙනවා. ලැබුණට ඒක භුක්ති විඳින්න දැන් අර හිටියේ ඒ කාලේ අර බමුණෙක් එහෙම කෝටි ගණන් දීපල තියෙනවා. නමුත් කන්නේ අර කාඩි හොද්දයි මේ බත් ටික. ඇයි සම්පත් ලැබුණා. නමුත් අර මේ මේ භුක්ති විඳින්න හිත නැහැ. නමුත් මේ කාරණා පරිපූර්ණ වෙද්දි මහත්තයෝ අපිට සම්පත් ලැබෙනවා. ලැබුණ දේ භුක්ති විඳින්න අපිට හිතෙනවා. අපිට ලැබුණ දේ ඒ ආකාරයෙන් භුක්ති පුළුවන් තරම් සැප විඳින්න අපිට හිතෙනවා. එතන අරකා කාරණා පහෙන් අඩු වෙන්න අඩු වෙන්න මේ ආයුෂ වර්ණයේ සැපේ බලයේ දුර්වලතාවය තියෙන පුළුවන්. ඉතින් කෙනෙක් දන් දෙනවා දන් දීලා සත්තු ඝාතනය කරනවා නම් මහත්යාගේ ආයුෂය දන් දුන්නා කියලා හරියන්නේ නැහැ. කෙනෙක් දන් දෙනවා දන් දීලා එයා ද්වේෂය වඩනවා. ද්වේෂය වැඩුවාම ඉතින් එයාගේ වර්ණය දුර්වල වෙනවා. ඊළඟ ජීවිතේ වර්ණය දුර්වල වෙනවා. ඉතින් ඒ වගේ අර වගේ දේවල් නිසා මේ මේ අඩුපාඩු සකස් වෙනවා. එහෙම තමයි ඒක සකස් වෙන්නේ. කරනවා නම් දානි දුන්නා කියලා හරියන්නේ නැහැ. ඊළඟ ජීවිතේ මානසික චිත්තයක් සකස් වෙන මරණ වෙලාවේ සත්ව හිංසා කළා කියලා හරියන්නේ නැහැ. මරණ වෙලාවේ කුසල් හිතක් මම මතුගුණොත් මිනිස්සෙක් වෙනවනේ ඉතින්. ඉතින් මිනිස්සු වුණාට පස්සේ හැමදාම ලෙඩ. ඉපදෙන දවසේ නම් එයා අර බේබි රූම් එකේ ඉන්නේ. මාස ගානක් අම්මා ගෙදර ගිහිල්ලත් නැහැ. ඇයි අර දරුවත් එක්ක ඉස්පිතාලේ අර ළමයි අර වගේ කරලා. නමුත් මිනිස්සෙක් වෙන්න අවසානයේ සුදුසිත සකස් වෙන කුසලයක් නිසා මිනිස්සෙක් වුණා. අර අකුසලයේ ටක් ගාලා විපාක දුන්නා. එහෙම තමයි විපාකය. අපිට වෙනස් කරන්න බෑ. කවදාකවත් වෛද්‍ය විද්‍යාව කොච්චර ලෝකෙ දියුණුවත් මහත්යෝ තේරෙනවද? මනුස්සයාගේ කර්ම ශක්තිය විසු කරන්න බෑ. මහත් වෙලා වෛද්‍ය විද්‍යාව දියුණු කරලා දියුණු කරලා දියුණු කරලා මේ ලෝකයේ තියෙන ලොකුම බෙහෙත හොයාගත්තා. මනුස්සයා තුලින් ඊට වඩා ලොකු වෛරසයක් සකස් වෙනවා මහත්යෝ. මේ වෛරසය සකස් කරන්නේ දුස්සීලභාවය විසින්. වෙන කවුරුත් නෙමෙයි. එතකොට කොච්චර වෛද්‍ය විද්‍යාව දියුණුවත් මහත්යෝ කවදාකවත් සංස්කාරයෙන් වළක්වන්න වෛද්‍ය විද්‍යාවට බෑ. ඒක කරන්න බෑ. මොකද කොච්චර ඉදිරියට දියුණුවත් ඊට වඩා බලවත් විස බීජයක් මිනිස්යා තුලින් සකස් කරලා දෙනවා. ඒ සකස් කරලා දෙන දුස්සීලභාවය විසින්. ඒඩ්ස් කියන වෛරසය කවුද සකස් කළේ? දුස්සීලභාවයමයි. වෙන ඔය දියවැඩියා ඕවා ගත්තත් මොනවා ගත්තත් ඕවා දුස්සීලභාවය කියන්නේ ප්‍රමාණ ඉක්මව ආහාර ගැනීම ඒවා නිකන් සංවරභාවයෙන් තොරව නිසාම සකස් වෙනවා. නිසා වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුවත් මහත්යෝ ඊට වඩා ශක්තිමත් විස බීජයක් මිනිස්යා සකස් කරන්න සීලය. ඒ නිසා කවදාකවත් අපිට ඒක කරන්න බෑ. ඒක චේතනි දකින්න ඕන රෝගියා කියන්නේ සංස්කාරයක් වෛද්‍යවරයා කියන්නේ සංස්කාරයක් කියන කාරණා. වෛද්‍යවරයා කියන්නේ කුසල් සංස්කාරයක ප්‍රතිඵලයක් රෝගියා කියන්නේ අකුසල් සංස්කාරයක ප්‍රතිඵල සංස්කාර දෙක ප්‍රශ්නයක් තියෙනවා. ඒතකොට මේ සංස්කාරය කියලා මේවා දැනගත්තට පස්සේ අපි අපේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ ඇලෙන්නෙත් නැහැ. අතන පිළිබඳ ගැටෙන්නේ. මොකද මේ දෙකම සංස්කාරයන්ගේ ස්වභාවයන් දෙයක් අපි නිමින්නේ. වෙන දෙයක් මෙතන නැහැ. ඒ බුදුරජාණන් බුදුරජාණන්ස කියන මහත් වෙලා වෛද්‍යවරයෙක් වෙන ගිය ජීවිතේ මහත් වෙලා මහාන බමුණන් ළඟට ගිහිල්ලා හොඳ නරක අහලා තියෙනවා. කළ යුත්ත නොකළ යුත්ත මොකද්ද කියලා අහලා තියෙනවා. කුසලයේ අකුසලයේ මොකද්ද කියලා අහලා තියෙනවා. හොඳ නරක මොකද්ද කියලා අහලා තියෙනවා. අහලා ඒ අනුව ජීවත් වෙලා තියෙනවා. එහි ප්‍රති ප්‍රතිඵලය තමයි මේ ජීවිතේ මේ විශේෂඥ වෘත්ති උල්ල කර්ම විභංග සූත්‍රයේදී කියනවා. එනේ ඒවා දැන් මේ ඇවිල්ලා අහනවා වගේ මහත්යලා එදා ගිහිල්ලා අහලා තියෙනවා. ඒවෙන් විපාකයන් තමයි මේ මහත්යලා ලබන්නේ. ඒ රෝගියා රෝගියෙක් වෙන්නේ ඇයි? එයාගේ ජීවිතේ සත්ව ඝාතන කළා, සත්ව හිංසාවන් කළා, එහෙම නැත්නම් ද්වේෂය වඩලා ඊට අදාළව එයා රෝගී බවට බවටපත් වෙනවා. ඉතින් දෙකම සංස්කාරයන් දෙක. රකින්න මෙතන ගැටෙන්න ගැටයක් හිතේ හිතවන්නේ නැහැ. ඒක අවබෝධ කරගත්ත දෙනා තමාගේ වෘත්තිය පිළිබඳ ඇලෙන්නේ. එහෙම නැත්නම් තමා තුළ වෘත්තිය මමත්වයේ දැඩිභාවය ඇති වෙනවා. එතන හරි භයානක තැන. වෘත්තිය මමත්වයේ දැඩිභාවය එතන මම කියන තැනින් නම් මේ මමත්වය ගන්න. අරේම දැක්කට පස්සේ යා මේ පිළිබඳ වෘත්තිය මමත්වයේ දැඩිභාවය ගන්න. නැහැ මොකද මමත් සංස්කාරයක් විඳින්න එයා සංස්කාරයක් විඳින්න. අබලයක් තිබුණ මේ කුසල් හේ අකුසල්. එමෙයා ගලප ගන්න. ඔව්. නෝනින් මෙනේ කරනවා කියන්නේ ඒකයි. ඒ තමයි ප්‍රඥාව. නුවණින් මෙනෙහි කරන. ඕක ඉතින් කොච්චර භාවනා කළත් ලැබෙන්නේ නැහැ. ඒකයි නුවණින් මෙනෙහි කරන් කියන්නේ. මාතගාන භාවනා කරනකොට වඩා ඔය ටික හිතුවාම අපි ඊට වඩා දෙයක් අපි ඉස්සරහට නැත්නම් මාන්නේ වැඩේ. ඒ කියන්නේ වෘත්තිය මමත්‍ය දැඩිභාවය කියන්නේ ඒකයි. නෑ මාත් බුදුරයන් වහන්සේ එහෙම කියන්නේ. නමුත් කාටවත් හාමුදුරුවෝ කෙනෙකුට කටින් ඉල්ලන්න බෑ. එහෙම කළොත් එයාගේ හාමුදුරුවකම නැහැ. ඒතනේ තේරෙන්නේ නැහැ. ඒ නැතුව මහත්යලා කැමති නම් කැමති දේ දෙන්න මහත්යා කන දේ මහත්ය මහත්යා දෙන්න අවසර කරන්න සංකම් වල සුට්ටක් වැඩියෙන් කියනවා මට ගොඩ මට කරන ලොකු ඇයි මහත්ය දන් දෙන්නේ නැද්ද වස්මාලු මම දෙන්නේ ඒක ප්‍රශ්නයක් නැහැ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මාතෘ බුදු පිනගෙන කියන ධර්මයක් නෙමෙයි අපේ පින කියන තැනනේ පවයි පිනයි කියලා තමයි ඔක මතු කරලා ගන්න. බුදුරජාණන්ගේ ධර්මයේ මාත්‍යෝ මේ අවබෝධය කරා යන දේශනා කරපු ධර්මය. අවබෝධය කරා යන එහෙනම් මේ කවදාකවත් අතන පින කියන කාරණේ හිත කරගත්තොත් අපිට අවබෝධය කරා යන්න බැහැ මාත්‍ය. මේ පින නම් ඉතින් අර එහෙම හිතලා ඒක පිනක් ලැබෙනවා. නමුත් ඒ පිනක් දෘෂ්ටිගත ගුණා. මොකද බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක් නෙමෙයි කරන්නේ. බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ නොකරන තාක්කල් අපි සද්ධාවට ඇවිල්ලා නැහැ. ඒව මස්මාල් දෘෂ්ටි අරගත්ත විශාල පිරිසක් ලංකාවේ ඉන්නවනේ. ඒගොල්ලෝ දින නිරතුරුවම ධර්ම දේශනාවස මේවා පතුරනවා. මස්මාලු කණෑ යන නිරයක් තියෙනවා කියලා කියනවා. එහෙම දේවල් සමූලික බොරු. ඒතොර ඒ කියන්නේ කිසිම කෙනෙක් කරන තාම සද්ධාව සකස් වෙලා නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයට පටහැනි කියලා දේශනා කරා. ඒක හැම වෙලාවෙම මහත්යා මස්මාළු කනවා නම් මස්මාළු දන් දෙන්න. මහත්මයා මස්මාළු නොකනවා නම් මස්මාළු දෙන්න යන්නේ එපා මහත්මයා. තේරෙනවද? ඒ නිසා එතන බුදුරජාණන් වහන්සේ එහෙම ගැබ් දේශනා කරන්නේ නැහැ. අවබෝධය කරායි මස්මාළු අපිට යොමු කරන්නේ. මාළු කෑල්ල තුලවත් කුකුල් මස් කෑල්ල තුලවත් පොළොස් වෑංජනේ තුලවත් නෙමෙයි මහත්ව කුෂ්ණාව තියෙන්නේ. ඒවා පොළොස් වෑංජනේ පොළොස් වෑංජනේ ස්වභාවයෙන් තියෙනවා මාළු කෑල්ල මාළු කෑල්ල ස්වභාවයෙන් පස්සේ තියෙන ඒකරේ ඇති කරගන්නා වූ එහෙනම් ප්‍රශ්නේ තියෙන්නේ තමා තුලයි. මාළු කැල්ලවත් මස් කැල්ලවත් නෙමෙයි මහත්තයා. නමුත් අපි මාළු කැල්ලයි මස් කැල්ලයි අල්ලගෙන දඟලලා අපි තෘෂ්ණාව තව වැඩි කරගන්නවා. අපි තෘෂ්ණාව වැඩි කරගන්නවා කියන්නේ අපි දුක තව වැඩි කරගන්නවා. මම පාත්‍රයේ මෙතන බාලි වලදනවා මේකේ මාළු කූරෙක් ඉන්නවා. මහත්තයා මේක දැකලා තියෙනවා හාමුදුරනේ හාමුදුරනේ පවක්නේ කරන්නේ. මෙතන මේ මැරිච්ච සතෙක් මහත්තයා කනවනේ කියලා. ඒතර මං කියනවා මහත්තයා මෙතන මැරිච්ච සතෙක් නැහැ. මෙතන දැන් මාළු කූරෙක් කියනවා නමුත් මං කියනවා මෙතන මැරිච්ච සතෙක් නැහැ. මේ සතා මේ වෙලාවේ දෙවියෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ සතා මේ වෙලාවේ මිනිස්සෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. මේ සතා මේ වෙලාවේ මාළුවෙක් වෙලා ඉපදිලා ඉන්න පුළුවන්. එහෙනම් අපි මේ රණ්ඩු වෙන්නේ කොහේ හරි ඉපදිලා ඉන්න සතෙක් වෙනින්ම. බලන්න කොච්චර මෝඩකමක්ද කියේ. මේ සතා දෙවියෙක් වෙලා ඉන්නවා. නමුත් අපි දැන් මෙතන මාළු කැලේ රණ්ඩු වෙනවා. බුදුරන් වහන්සේ ඔන්නෝක තමයි මතු කළේ. ඒතර මහත්ය අහනෝ නෑ මෙතන මාළුවෙක් මැරුණානේ කියලා. ඒක එයාගේ කර්ම විපාකය. එයා මැරෙන්න තිබ්බ මැරුණා. සමහර මිනිස්සු ඉන්නවා මාත් උපදිනකොට මැරෙනවා. සමහර මව් කුසේදී මැරෙනවා. සමහරව අවුරුද්දෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් මැරෙනවා මහත්තයා. සමහරව අවුරුදු 90ක් ගිහිල්ලා මැරෙනවා. එහෙනම් මුහුද නැද්ද අවුරුදු 50ක් වයසමාලු? මුහුද නැද්ද අවුරුදු 100ක් වයසමාලු? මුහුද නැද්ද අවුරුදු 50ක් වයසේ තෝරු මෝරු? ඇයි ඒගොල්ලන්ට දීර්ඝායුෂ ලැබෙන්නේ? ඒ දීර්ඝායුෂ ලැබුණේ ඒගොල්ලන්ගේ සංස්කාර මහත්තයා. මෙයාගේ අකුසල් සංස්කාර නිසා මෙයා දැලට වැටෙනවා. හේතුඵල ධර්මය. මේවා අපිට වළක්වන්න බෑ මහත්තයා. ඒක මේකෙන් තමයි අපි අවබෝධය කරා යන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ හුදු පින කියන තැන අපි හිර කරලා තියන්නේ නැහැ. පිනත් විනිවිද ගිහිල්ලා විදර්ශනාවටයි අපි යොමු කරන්නේ. එහෙමයි කරන්නේ. ඕන <laughs> අසාධාරණ දුරේ ඔබ මාළු කනවා බුදුරජාණන් වහන්සේට කියන්නේ. එහෙම දේවල් බුදුරජාණන් වහන්සේ කියලා නෑ දරුවෝ. එහෙම දේවල් කියන්නේ නෑ. නමුත් හිතේ සැකයක් තියෙනවා නම් කියන්න එපා. බුදුරජාණන් වහන්සේ එහෙම දේවල් කියලා නෑ. බුදුරජාණන් වහන්සේ එහෙම දේවල් කියලා නෑ. නමුත් ඉතින් ඇති හිතේ සැකයක් තියෙනවා නම් කියන්න යන්න එපා. තේරුණාද? මොකද අපි අපි දැන් අපි වළඳන දේ බුදුරජාණන් වහන්සේට දෙන්න හොඳ නෑ කියන කාරණේ සුදුසු නෑනේ නේද? නිසා හිතේ සැකයක් තියෙනවා කියන්න යන්න එපා. නමුත් බුදුරජාණන් වහන්සේ එවැනි ධර්මයක් අපිට කියලා නැහැ. හරිද? ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවට කියන්නේ ප්‍රණීත දාන කියලා. ඔය සූත්‍ර කීපයක තියෙනවා. ඔය උග්ග ගෘහපතිවරයාත් ඒ වගේ ප්‍රණීත දාන දෙනවා අනාගාමී කෙනෙක්. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඒ ආහාරයට කියන්නේ ප්‍රණීත දාන කියලා. ඒතර ප්‍රණීත දාන පූජා කිරීමෙන් ලැබෙනා වූ ආනිසංස පක්ෂය වැඩි. වැඩි. ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියන්නේ එහෙම. ප්‍රණීත දාන කියන්නේ මොකක්ද? ප්‍රණීත දාන කියන්නේ ඔය ඔය නිදාන වලට. ප්‍රණීත දෙයක්. ලැබෙද දුර්ලභව ලැබෙන දේවල් කියන්නේ නෑ නෑ බුදුරණන් වහන්සේ එහෙම කියන්නේ බුදු අපි එතන ගියොත් අපිට කවදාකවත් ශ්‍රද්ධාව සකස් කරගන්න බෑ බුදුරණන් වහන්සේ කියන්නේ නැති දෙයක් නේ අපි මේ කරන්නේ එච්චරයි මම ගිහි කාලේ පැවිදි වෙන්න ඉස්සෙල්ලා අවුරුදු පහක් විතර මස් මාළු කන්නේම නෑ මට මාළු කෑල්ල දැක්කම මාළුවෙක් පේනවා කුකුල් මස් කෑල්ල දැක්කම කුකුලෙක් පේනවා ඉතින් ඒක අවසානයේදී අපි දැක්ක මේක දෘෂ්ටියක් කියලා ඒක මං ආරන්නේ කිනකොට ඒ හාමුදුරුවෝ මීකිරි වළඳනවා කෝප්පේ මීකිරි කෝප්පේ වළඳනවා එතන ආගන්තුක හාමුදුරුව ගැන කොහොම කැලෙන් ආවා. ඉතින් ඇවිල්ලා මෙතන වාඩිලා උන්වහන්සේ කියනවා ස්වාමීන් වහන්සේ මම එනකොට අතන වෙලේ මීහරකෙක් මැරලා හිටියා. මීහරක කුණු වෙලා ගඳ ගන්නවා සත්තු කනවා ඉන්න බෑ කියනකොට ඉක්කේය කියලා කිරියක තිබ්බා. කිරිකෝපෙත් මීහරකෙක් දැක්කා. ඒක තමයි දෘෂ්ටිය කියන්නේ. කිරිකෝපෙ මීහරකෙක් ඒක තමයි දෘෂ්ටිය කියන්නේ. ඕත ඔය දෘෂ්ටිය ඉතින් තමයි සක්කාය දිට්ඨිය. ඕක තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. ඉතින් ඒක අපි බින්දෙන්න ඒක බින්දෙන්න බුදුරජාණන් වහන්සේලා මාර්ග කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේලා අහුදු පිනේ කියන තැන අපි විහිද කරලා තියන්නේ. ඒක ඒකද ඔහොම නෙමෙයි තව ඉස්සරහට යනකොට තව ගොඩාක් මත එනවා. ධර්මයේ අවරක්ෂණය යන්නේ ධර්මයේ අර්ථයක් නැතුව වෙන. ඒ කියන්නේ සද්ධාවෙන් හීන කරන මිනිස්සු. ඒක වැටුනහම මිනිස්සු ඒකට යොමු වෙනකොට එයා සද්ධාවෙන් බැහැර වෙනවා. සද්ධාවට නෑ. සද්ධාව තියෙන මිනිස්සුත් බැහැර වෙනවා. ඉතින් දැන් ලෝකේ ඒක තමයි මේ ඉක්මන් කරන්න කියන්නේ ඒකයි. වේගයෙන් අවරට යනවා. සාසන. වේරෙන් අවරට. දාන ඒවා ඒ ඉන්දියාවේ තහනම් කරපු දේ ඒවා අපේ ලංකාවේ ඒවා ප්‍රයෝජනයට ගන්න. ඒ නිසා අපිට ඒක අදාළ වෙන්නේ. ඔය සිංහ මස්, කොටි මස්, කිඹුල් මස් වගේ වලස් මස් ඒවා නැහැ. මොකද ඒ කාලේ ඒවා පූජා කරලා ඒ කැලේ යනකොට ඒ සත්තුන්ට ඉව වැටලා සත්තු හාමුදුරන්ව මරන් කෑවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ පනවනවා මේවා කන්න එපා කියලා. ඒතකොට ඒවා ලංකාවට අදාළ නැහැ. මේ මස් ලංකාවේ භාවිතා වෙන්නේ නැහැ. නෑ හරක් මස් ඒකට දාලා නැහැ. හරක් මස් දාලා නැහැ. මේ මස් වර්ග 9ක් 10ක් වගේ ගොඩක් තියෙනවා. 10ක්. ඔව් ගොඩක් තියෙනවා. ඒගොල්ලෝ දැන් නිරේ ඇති. පවුලේ පෙර ජීවිතේ මිනිස්සුම අර මාළු ටැංකිය දිහා බලාගෙන ඉන්න පපුවම යන්නේ ඒක ස්පන්දනය හොඳයි ප්‍රෙෂර් එකට හොඳයි කියලා අර උපාදානය වෙලා අර ඉන්නවා ඒ කන්න දාන්න ඒ ඔක්කොම උපාදානේ මරණ වෙලාම මාළු කුටක මේ විතරයකට බහිනවා මේකනේ ඇත්තට විසිඳුරු පින් කරපු ඇත්තනේ පින් කරපු අය උපාදානේ පච්චා බව උපාදානයට අග්ගාල මාළු ඉතින් අවසානයේ පපු අමාරුව හොඳ කරගන්න ගිහින් <laughs> තිරිසන් ලෝකෙට ඇවිල්ලා <laughs> ඔව් ඒකනේ ලස්සනයි නැතු කොහොමද මාළු උත්තර ලස්සන වෙන්නේ පින් පින් පින් කරපු ඇත්ත ඔය ලොකු හොඳ හොඳ ඇයමනේ මාළු ටැංකි උපාදානේ තියෙන්නේ අපින අතන මැරලා ඒගොල්ලෝ ඒකම උපාදාන කන්න කොයිද දැන් කොහේ හරි යනවා නම් ඒගොල්ලෝ හිතන්නේ අර මාළු ටිකට මාළුට කන්න ඔක්කොම දාලා ලෑස්ති කරලා ඇවිල්ලා තියෙනවා මම එහෙම ඔබ දැනුත් හිතනවාද කියලා ඔබ දැනුත් හිතනවා කිව්වා. ඒ කියන්නේ ඒ උපාදානයේද? මෙහෙල්ල හිතනවා. ඔව් ඔව්. එයාද කිව්වා දානේ කන්න දාලා ඔක්කොම යාවේ කන්න කියලාත් ආවා ඔහොම කියලා ගියාම කිව්වා. ඉතින් ඒවා පේනවා අපිට මාළු ටැංකියේදී හැබැයි අරසා විසුරු මාළු කොහෙද ඉන්නේ කොහොමද ඉන්නේ කියලා. මිනිස්සු ඉන්නවනේ. ඒක නෝනා කෙනෙක් මම බණක් කියලා ධර්මදේශනා මේ ලොකු නෝනා ගැනද? ඉතින් බණ කියලා වුණාට පස්සේ ඒ නෝනා ළඟට ඇවිල්ලා වාඩිලා ගියා සායනාස් මට පෞද්ගලික ප්‍රශ්නයක් තියෙනවා අහන්න කියලා. ඉතින් මං කිව්වා අහන්න කියලා. ඉතින් මං හිතුවා ධර්මය ගැන ප්‍රශ්නයක් කියලා. ඒක දිනන ලස්සන ඇල්සේෂන් බල්ලෙක්. තරුණ ලස්සන ඇල්සේෂන් බල්ලෙක්. ඉතින් මේ නෝන මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ මේ බල්ලව මට ලබන ජීවිතේ මගේ පුතෙක් කරගන්න ඕනලු. මං කොහොමද කරන්නේ කියලා. මම බලන්නකො කවදාකවත් කරන්න පුළුවන් තිරිසන් සතෙක් කොහොමද තිරිසන් සතාට කොහොමද මිනිස්සෙක් වෙන්නේ නේ. ඒක බලන්න එච්චර ධර්මයේ දන්න නෝනා අච්චර තිරිසන් සතා උපාදානෙ කරගෙන ඉන්නේ. තිරිසන් සතා උපාදානෙ කරේ. ඒතකොට තිරිසන් සතා නෝනා කොච්චර උපාදාන කරන් ඇද්ද කියලා බලන්නකො. තිරිසන් සතා මෙලෝ ධර්මයක් දන්නේ නැහැ. ඒ වගේ හරි භයානක උපාදානය කියන එක. මං කව නෝන කවදාකවත් ඒක නම් ඔයාලට කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔබතුමිය ওই චේතනාව අයින් කරගත්තේ නැත්නම් ඔබතුමිය ඊළඟ ජීවිතේ බැල්ලියකගේ පුතේ බැල්ලි පැටියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. ඒක තමයි වෙන්නේ. ඒ බල උපාදානයෙන් තියෙන්නේ. බැල්ලියකගේ පටේ බැල්ලි පැටියෙක් වෙලා උපදින්න කියලා. ඉතින් ඒක තමයි වාදාන පත්‍යාවව හරි භයානකයි ඒක. ඒකයි කියන්නේ බුදුරජාණන්සේ තිරිසන් සතුන් අයින් කරන්න කියන්නේ මේකනේ. අපිට ඉන්න බෑ මේකේ පරිජෝරුවක් ඉන්නවනම් අපිට ඉන්න බෑ අපි යන්න ඕනේ. අපි හිතියොත් ඇවතක්. මේක ගේ කුරුළු جوړුවා ගයක් හදාගෙන ඉන්නවා අපිට ඉන්න බෑ අපි යන්න ඕනේ. ඒක ඇරතක්. නැත්තම් කැපකරුට කියන්නේ අයින් කරන්න කියලා. ඒ විනය අපිට කියලා දෙන්නේ. මොකද තිරිසන් සතාගෙන් අපි ඒ තරමට ඈත් කරලා තියෙනවා. මොකද තිරිසන් සතුන් නිසා අපි තුන කාමයේ සකස් වෙනවා. බුදුරණාන්සේ කියන්නේ බැල්ලියක් ගියා වුණත් කාන්තාවක් විදියට බලන්න කියලා. මොකද බැල්ලිය තුලවත් කාන්තාව තුලවත් නෙමෙයි රාගයේ තියෙන රූපය ඇතුලේ මමයි රාගය සකස් කරගන්නේ. ඒ නිසා බුදුරජාණන්සේ ඒවා තිරිසන් සත්තු අපි සම්පූර්ණයෙන් බහැලා කියලා තියෙනවා. අපි ගහන්දර ඉතුරු ටික තිරිසන් සත්තුකෝ දෙන්න කියන්නේ නැහැ බුදුරජාණන්. සතුන් නැති දලයකට දාන්න කියන්නේ. පා කරලා අරින්න කියන්නේ. තනකොළ නැති පොලොවකට දාන්න කියන්නේ. ඒ සතාට දුන්නොත් ඒකදර ආරණ්‍යල සතුන් සතුන්ට අපිට කැම දෙන්න බෑ. සතුන්ට කන දුන්නොත් සතා ඊළඟ දවසෙත් එනවා. ඊළඟ දවසේ ආ දෙන්නෙක් එක්ක ඉන්නේ. ඊළඟ දවසේ රැළම එනවා. ඊළඟ දවසේ හාමුදුරන්ට කාමයේ සකස් වෙනවා. එවැනි දේවල් අතීතයේ ඒව ගොඩක් සිද්ධ වුණා. ඒ බුදුරජාණන්ට විනය පනවන්නේ ඒවා සිද්ධ වුණ නිසාමයි. ඒ නිසා ඒවෙන් අපිව බැහැර කරලා තියෙන තිරිසන් සතුත් එක්ක අපිට කිසිම ගනුදෙනුවක් නැහැ. අපි සම්පූර්ණයෙන්ම අයින් කරලා තියෙනවා. නෑ බුදුරණන්සේ පැහැදිලි විනය පනවලා තියෙන දේවල්. ඔව් ඒ වෙච්ච දේ නිසායි කළේ. මොකද අතීතයේ ස්වාමීන් වහන්සේලා සිල් සංසප්ත සමක කාමයේ හැසිරුණා. ඒවා බුදුරණන්සේට ඇවිල්ලා කිව්වා. වෙනකොට උන්වහන්සේ පනවනවා විනය. ඒක තු මේ විනය තියෙනවා ඒ සිද්ධීන් සිද්ධ වෙච්ච සිද්ධීනුත් එක්ක විනය සමාන් කළා කියනවා. ඔව් ඔව්. විනය පනවන්න හේතු විනය තියෙනවා. කවුරු නිසාද මේක පැනෙන්නේ? එහෙම කියලා. දීර්මාත් වෙලාව <laughs> මම 10 මාත වළඳන් ඉන්නවා. අනිගත සිතේ ස්වාමීන් වහන්සේ ඉවසෝත එනවා නේද? බුදුරණාහි කියනවාට හතරවෙනි ධානයෙන් ඉස්සරහට යනවා. හතරවෙනි ධානයෙන්ටපත් වුණාට පස්සේ උපේක්ඛාව කියන තැන ඉඳන් ඊට පස්සේ ඒව අරමුණු කරලා ඒ අරමුණ සකස් කරගෙන ඒ අරමුණ ඔස්සේ අනිකුල ඉස්සරහට වඩාගෙන වඩාගෙන යනවා. ඒකට ඒව ඉබෙන් සකස් වෙනවා. බැඳෙන ඒව භවය. ඒ භවය ඒකනේ ඒ පැත්තට ගියොත් ගැලවෙන්න බෑ. මොකද නිකන් හරි එහෙම කියලා දිව්‍යසෝතය සකස් වුණොත් එහෙම ඊන් පස්සේ අනාතයි. මොකද විදර්ශනා වැඩිලා නැහැ නේ. පිස්සු හැදෙනවා. එහෙම වුණාම පිස්සු හැදෙනවා විදර්ශනා මොකද නැති ඒවා අනිත් පැන්නේ වෙනස් නැති වෙනවා. සමාධිය නැති වෙච්ච කාලයකට නැත් වෙන්නේ නැතු යන්නේ. නැති වුණාම ඔළුව ඔළුව අමාරු හැදෙනවා. මොකද විදර්ශනාව සකසුනේ නැහැ. විදර්ශනාව විදර්ශන අරවට ගියොත් විදර්ශනාව පැත්ත දුර්වල වෙනවා. මොකද අරවේ ආස්වාදේ ආස්වාදේ බැන්නේ. වේදිනකොට ස්වාමීන් වහන්සේ සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්නේ. සත්තුන්ගෙන් ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට විරූපක්කේ මේ මෙත්තන් ඒ ධාතාව පරිහරණය කරන්න කියනවා. ඒ අනුව එහෙම දුද අපි තුළින් සත්තුන්ගේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒ ධර්මයේ සත්තුන්ගේ නිරූපක්ෂේ ගාතාව අපි පාවිච්චි කරනවා. හැමදාම රැයට අපි සත්‍යයන් දිගේ ගාතාව අපි බුදුන් වහන්සේලාට සත්‍යයන් කරනවා. ඒ ඇරෙන්න ඉති වෙන දෙයක් නැහැ ඉතින්. අපි තුළින් අපි අවිස්ථානයක් ඇති කරන නපුරු ප්‍රාවස්තු සම්පූර්ණ කෙනෙක් දී. ඔය ගොඩක්ම වටින ස්වාමීන් වහන්සේලාට. ඔය ස්වාමීන් වහන්සේලාට. තව ගිහි ජීවිතය අර මං කියනවා ගිහි වත කියලා. ඉතින් ගිහි වතේදී ඒ සබ්බා සූත්‍රය ගොඩක් වටිනවා. සබ්බාර්ණාතෙන් අන්තිම කාරණාව තමයි සමත විදර්ශනාව. මොකද ඊට ඉස්සෙල්ලා සමත විදර්ශනා වඩන්න ඉස්සෙල්ලා කාරණා හයක් වඩන්න වෙනවා. දර්ශනයෙන් ප්‍රහීන කළ යුතු ආස්තවයන්. ඊළඟට සංවර වීමෙන් ප්‍රහීන කළ යුතු ආස්තවයන්. ඊළඟට වීර්යෙන් ප්‍රහීන කළ යුතු ආස්තවයන්. ඊළඟට ප්‍රත්‍යක්ෂාවෙන් ප්‍රහීන කළ යුතු ආස්තවයන්. ඊළඟට මග හැර යාමෙන් ප්‍රහීන කළ යුතු ආස්තවයන්. ඊළඟට දුරු කිරීමෙන් ප්‍රහීන කළ යුතු ආස්තවයන්. හත්වෙනි තැන තමයි සමත විදර්ශනාවෙන් ප්‍රහීන කළ යුතු. ඒ කියන්නේ සමත විදර්ශනාව හත්වෙනි තැනට බුදුරජාණන් වහන්සේ දාන්නේ. ඉතින් අර හයෙන්ම හිත පිරිසිදු වෙච්ච තැන සමත විදර්ශනාව වැඩෙනවා. අතට දාන සබ්බව සූත්‍රය. ඒක හාම් ස්වාමීන් වහන්සේලා තමයි ගොඩක් වැදගත් වෙන්නේ. අර හයෙන් හිත පිරිසිදු වෙනවා. ඔය හය වෙනකොට මෙහෙන් ඉතින් වැඩිලා. මොකද අරවා අරයන් තුලින් විදර්ශනාව තමයි වඩවලා දෙන්නේ. දැන් මගහැර යෑමෙන් දුරු කර යුතු ප්‍රේණ කියන්නේ මගහැර යෑම. දැන් මට නපුරු සතෙක් මට අලියෙක් දැක්කොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉස්සරහට යන්න කියලා. මට හපන බල්ලෙක් දැක්කොත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඉස්සරහට යන්න කියලා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මගහැරලා යන්න කියලා. දැන් මට අලියෙක් හම්බුනොත් මං කවදාකවත් මේ පාරේ යන්නේ නැහැ මම මේ පාරේ යන්නේ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා මග හැරලා යන්න කියලා. එයි බුදුරජාණන් වහන්සේ මග හැරලා යන්න කියන්නේ මම අලියා ඉස්සරහට ගිය සමායට අලියා මට පාර දීලා මරන්නේ. සමාවට මං ඉස්සරහට යනකොට අලියා මාව දැකලා පැනලා දුවන්න එහෙම දුවන අලිය ඉන්නවා. ඒතකොට පැනලා දුවද්දී මගේ සීලය මගේ සමාධිය කියලා මම මාන්නේද දෙපැත්තම අනුතුරුදායක. අතන මරලා දානවට වඩා අනුතුරුදායක මෙතන මේ විදිහේ දෘෂ්ටියක් ගන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දෙකවත්තම නිසා ඔබ අලියා ඉස්සරහට යන්න එපා. මගේ හැරියා. ඒ වගේ ඒ වගේ බුදුරජාණන් මොකද ඒවෙන් අපි කෙලෙස් නැති කරන්නේ. ඒතකොට මේ කෙලෙස් නැති කරනවා කියන්නේ අපි තුල මේ මේ මේ කෙලෙස් ප්‍රහීන වීමනේ අපි. එතකොට සමත විදර්ශනාවට සුදු දැනකට ඇවිල්ලා. සංවර වීමෙන් ප්‍රහීන කළ යුතුයි. ඇස සංවර කරගන්න රූපයක් දැක්කොත් ඒ රූපය ඔස්සේ ඇස දුවන්න එපා. ශබ්දයක් ඇහුනොත් ඒ ශබ්දය ඔස්සේ ඇස කන දුවන්න එපා. නමුත් තාම එළමිනිය කොටාන භාවනා කළේ නැහැ. ඒකයි වීරය ඇති කරගන්න. අවුවට වැස්සට පින්නට ඒ නපුරු සතුන්ට කොයිදෙන වීරයෙන් සකස් කරගන්න. ඒකෝ මේ මොයවා සකස් වෙලා එනකොට අවසානයේදී අපේ සමත විදර්ශනාවට සුරුසු පසුබිම සකස් වෙලා. අමුතෙන් ආයමත් වෙහසක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකයි එතන සබ්බවසව සූත්‍රයේ වටිනාකම තියෙන්නේ. ඒ ජීවිතේ මම සබ්බවසව සූත්‍රයේ කියුවේ පැවිදිලා අවුරුදු දෙකක විතර පස්සේ. නමුත් ඒ සූත්‍රය කියනකොට මම දැක්කේ ඒ සූත්‍රය මම ලියලා තියෙන සූත්‍රයක් කියලා. මොකද ඒ සා මගේ ජීවිතේට ඒක මොකද මම සමත විදර්ශනාව නෙමෙයි පළවෙනියට ගත්තේ. මම අද වුණත් ඕන කෙනෙකුට භාවනාව ගැන මේ ඉස්සෙල්ලා කියන්නේ. හැමෝම අහන්නේ භාවනා හම්දුනේ ඔබ වහන්සේ එළමිනියක දානකොට පැය කීයක් ඉන්න පුළුවන්ද කියලා තමයි ඕන කෙනෙක් අහන්නේ. මොකද <laughs> එතන තමයි ආද මුල. නමුත් එතනයි මුල කියලා කොතනම බුදුරජාණන්සේ කියලා නෑ. මං ආපු ගමනේ එහෙම තිබ්බේ නෑ. ඒතර සබ්බාසව සූත්‍රය කියනකොට මම දැක්කේ මම ලියපු සූත්‍රයක් හැටියට. මොකද මං ඇවිල්ලා තිබ්බේ ඒක. මොකද ඒක තමයි මා ලී වත කියලා අර ලියලා තියෙන ලිපියක ඒක කොටසක් ඒක. මොකද ඒවා මං දැක්කම මට හිතෙනවා මමයි මේ සූත්‍රය ලියලා තියෙන්නේ. මොකද මේ මායි ඇවිල්ලා තියෙන්නේ ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්නකොට අනිවාර්යයෙන්ම අපිට මේක තුල ඉන්නවා. එහෙනම් අපි කිසිම සූත්‍රයක් දැනගත යුතු නැහැ අපි ආරස්ථාංගික මාර්ගය තුල හිටියනම්. මොකද ආරස්ථාංගික මාර්ගය තුල ඉන්නවා කියන්නේ මුළු සූත්‍රවලම හරය අපේ ජීවිතය තුල තියෙනවා. ඒක තමයි එතන තියෙන්නේ. හරිද මහත්මයා දැන් හරිද? මොකද ආන්නේ